සත්ත සත්ත බොච්ඡංගා පරිපූර්ණති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ පැවතිච්ච ධර්ම දේශනාව අවසානයේ සඳහන් කරගත්ත පරිදි ආනාපාන සති සූත්‍රයේ දිගේම අව ඉදිරියට ගමන් කරනකොට ඊයේ අවසාන කළ තැන වෙන ආනාපාන සතිය සම්පූර්ණ කිරීමෙන් නැත්නම් ආනාපාන සතියේ පරිචයක් පූර්ණත්වයට පත් වීමේ සතර සතිපට්ඨානීය සම්පූර්ණ වෙනවායි කියන තැන ඉඳලා අද ඉදිරියට පියවර තියනකොට ඒකෙන් අහන ප්‍රශ්න නැත්තම් දෙන්න හදන උත්තරේ තමයි කෙසේ සතර සතිපට්ඨානය වැඩිවීමෙන් කෙසේ සතර සතිපට්ඨානය භාවිත කිරීමෙන් මේ අපි බලාපොරොත්තු වෙන්නා වූ බොජ්ජංග ධර්ම පූර්ණත්වයට යයිද නැත්නම් බොජ්ජංග ධර්ම වැඩි වීම සිදු වෙයිද කියන ප්‍රශ්නයයි සර්වඥාසිතෙන් නගන්නේ. වෙන විදිහට කියනොනම් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන එක කවුරුත් සාමාන්‍ය බෞද්ධය දන්න එකක්. ඒ සරුවචනාංශගේ බුද්ධ ශාසනයේ මුල් මුල් කාලවල නැත්නම් අපි කියන පූර්ව බුද්ධ ශාසනය කියලා අවුරුදු 20ක් විතර යනකම් ඒ විවිධ විවිධ මාතෘකා යටතේ ඒ ඒ එනේන පුද්ගලයාට ධර්මයේ දේශනා කරමින් සරුවචනාංශේ චාරිකාව යෙදෙනවා. සරුවචනාංශයේගේ අවසාන කාලයේ දැන් මහා පරිනිර්වාණ සූත්‍රය වගේ සඳහන් කරනකොට ඒ අර තැන් තැන් වල දේශනා කරපු ධර්ම කොටස සම්පින්දණය කිරීමක් නැත්නම් නිගමන කිරීමක් සිදු වෙනවා. එතන හැම වෙලාවදීම සර්වචන් වහන්සේ මේ සීල පරිභාවිතා හෝති සමාධි මහප්පලා මහානිසංසා. සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලාවනි මහානිසංසා කිය මූලිකම ශාසනයේ තියෙනා වූ සීල සමාධි ප්‍රඥා කියන මේ පළකෂණ සමහරට පේනවා. සමහර වෙලාවට සාරය වශයෙන් මේ ශාසනයේ තියෙන සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයි කියලා හතර සතිපට්ඨාන හතර ඉද්ධිපාද ආදි වශයෙන් සම්මප්පතාන ඉන්ද්‍රිය බල බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ඒක දක්වනවා. ඒ නිසා අවසානයේදී අපි දැන් සරුවචනන්තික පරිණිරවණයෙන් පස්සේ මේ ධර්ම කොටාස ධර්ම සංගායනාවට ලක් වෙලා පෙළ ගැහිලා එනකොට අපි මොකද්ද මේකේ සාරය වශයෙන් ගන්නෙ සතර සතිපට්ඨානයේද ආර්ය චතුරාර්ය සත්‍යයේද සත්‍ය ස්පෝතිපාක්ෂික ධර්මද කියලා බලනකොට තාමත් ඒකේ සම්මුතියක් එකගතාවයක් නැහැ. කොයි එකත් කොයි එකට සම්බන්ධතාවයක් තියෙනවා. ඒකේ විශාලම ආයුධ මල්ලක් වශයෙන් තමයි පේන තියෙන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒක පටන් අරගන්නේ සතර සතිපට්ඨානෙ. අවසාන වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙලවර මාර්ග ඥානෙ. එතකොට මේ ආනාපාන සති සූත්‍රයේදී සරුවචනන්සේ ඒකට ඇති කෙටි මාර්ගයක් මේ සරල ක්‍රමයක් පෙන්නනවා. ආනාපාන සති භාවනාව වඩනවන ඒ පුද්ගලයා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයට ප්‍රවිෂ්ටි ලබා ගන්නවා. සතර සතිපට්ඨානෙ වඩනවා. ඒ සතර සතිපට්ඨානේ වැඩිීමේදී බෝධිපාක්ෂික ධර්ම පිළිවෙලට යනකොට පේන සතර සම්මප්පදාන් වීර්ය, සතර irdipaද, සතර පංච බල, පච්ච ඉන්ද්‍රිය ගෙවම් කරලා කෙලින්ම සතර සතිපට්ඨානේ බොජ්ජංග ධර්ම වැඩිවීමක් සිදු වෙන බව මේ සූත්‍රයේදී පෙන්වනවා. කොහොම නමුත් ඒ ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම විග්‍රහ කරලා බලනකොට ඒකේ ඒ තියෙන ධර්මතාවලින් වැඩියක්ම නැත්තම් නව පොලකම සඳහන් වෙන්නේ වීරිය තමයි. ඊට පස්සේ අට පොලක සඳහන් වෙනවා අපි මේ ඉදිරිපත් කරන්න හදන බොජ්ජංග ධර්ම වල ඉස්සරහින්ම සඳහන් වෙන සතිය. සතිය සතර සතිපට්ඨාන කරනකොට හතර පොලකම සතියමයි සඳහන් ඊට පස්සේ <clears throat> ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් බල ධර්මයක් වශයෙන් බොජ්ජංග ධර්මයක් වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයක් වශයෙන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් 37ක් වෙන ධර්ම වලින් අට පොලකම සඳහන් වෙන්නේ මේ සතිය. ඉතින් ඒක විදිහකට බලනකොට සතර සතිපට්ඨාණයෙන් පටන් ගන්න සතිය යාන්තමට ලාවට බොළඳව පටන් ගන්න සතිය ක්‍රමයෙන් ක්‍රමයේ අතුවිචි විහිදි වැඩිවීමක් වෙලා අවසානයේ ඒක මාර්ගාංග සත්‍යයක් වාටපත් වෙනකොට තමයි මෝරන්නේ වගේ පේන්නේ. ඒ නිසා සමහර විටක භාවනා යෝගාවචර ජීවිතයේ සතියේ පරිණාමයක් ප්‍රවර්ධනයක් එහෙම නැත්නම් මේරීමක් සිදු වෙනවයි කියලා ගත්තොත් ඉතින් සත්‍යත්‍ත්‍යපත්තහන වේලාවදී සතිය එක තත්වයක් ඉන්දිය වස්තේ එක තත්වයක් බල වශයෙන් එක තත්වයක් බොජ්ජංග වශයෙන් එක තත්වයක් ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක තත්වයක් කියලා වෙනසක් තියෙනවා. නමුත් ඒතකොට ඒ කියන්නේ සතියෙන් දෙන්න දෙන්න තලතුණා වෙනවා මෝරනවා ඉහළ තත්වයකට යනවා. නමුත් සාමාන්‍යයෙන් අපේ අටුවාවක් නැත්නම් අෂ්ටකතාවක් අපි ධර්ම විග්‍රහයක් ගත්තොත් එහෙම පෙන්වන්නේ සතිය අනිකුත් චෛසිකෝඩි මේ කරපු හැම දෙයකටම ගැළපෙන ගැළපෙන පොදු අර්ථකථනයක් තමයි තියෙන්නේ. අද අපි මේ විශේෂයෙන් මතු කර ගන්න හදන්නේ බොජ්ජංග නැත්නම් සත්‍ය බොජ්ජංග වල දක්වන ඉස්ලාම දක්වන සති සම්බොජ්ජංගය ගැන. ඒකදී ඒකට අර කියන වාක්‍යයෙන් සතර සතිපට්ඨානේ වඩන කෙනා කොහොමද බොජ්ජංගයන්ට දොර අරගන්නේ කියන ප්‍රශ්නේ අහලා ඒකට උත්තරයක් වශයෙන් තමයි සර්වඥාන්සේ සඳහන් කරන්නේ යස්මික් සමයේ භික්කවේ භික්ඛු භා සති කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජාතෝ මනසක් උපට්ඨිතස්ස තස්මින් සමේ සති හෝති අසම්මුත්තා ඒ අර සාමාන්‍ය සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන මහණෙනි යම් සමයක යම් වෙලාවක භික්ෂුවක් විසින් තමන්ගේ ශරීරයේ ශරීරය පිළිබඳව නැත්නම් කයේ කයානුව බලන සුළුව නැත්නම් කායානුපස්සීව ගත කරනවා නම් හොඳ කෙලස් තවන වැර ඇතිව බුද්ධියෙන් යුක්තව සතියෙන් යුක්තව අපි ඊයේ මතක් කරගත්ත විදිහට තද බල ආශාව හෝ තද බල චිත්ත පීඩා කියන අභිජා දෝමනස දෙකෙන් තොරව ආනේ වෙලාවේ උට සතියක් ඇති වෙනවා ඒ සති වෙලාවේදී අසතිය දුරු වෙලා සතිය පිහිටනවා අන්න මේක තමයි බොජ්ජංග සත්‍යයක් කියලා පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ බලනකොට මේ සාමාන්‍ය කතා කරන සත්‍යෙම තමයි මේ හුවා දැක්වීමක් මෙතන කෙරෙන්නේ. එතකොට අර සතර සතිපට්ඨාන මට්ටමේ කයේ කය අනුව බලන ඒ වගේම වේදනාවන් වේදනාවන් අනුව බලන හිතේ චිත්ත tattvan චිත්ත tattvan අනුව බලන ධර්මතා ධර්මතා අනුව බලන සතිපට්ඨානය සතිය යම් වෙලාවක පෙර නොඇසු කෙනෙක් සතිපට්ඨාන සූත්‍රය අහලා පෙර නොසිතූ කෙනෙක් සතිපට්ඨානය ගැන හිතලා පෙර අත්දා නොබැලූ කෙනෙක් සතිපට්ඨානය අත්දා බලලා යම් වෙලාවකට කයේ කය ආනුව බලන සුළු ගතිය ආවන ඒක තමයි මෙතන මේ සරුවචනාංශේ සති සම්බොජ්ජංගේ කියලා සඳහන් කරන්නේ. ඉතින් අපි සතිපට්ඨාන සූත්‍රයේදී ආනාපාන සති සූත්‍රයේදී උත්සාහ කළා මොකද්ද මේ කයේ කය ආනුව බලනවයි කියලා කියන්නේ කියලා. උගාක් වෙලාවට අපි මේ කය දකින්නේ මේ රූපලාවන්‍ය මධ්‍යස්ථානයකට හොඳ උපදාන හොඳ දෙයක් විදිහට තරුණ වයසේදී අපිට පේනවා. එහෙම නැත්නම් මේක දොඹකරයක් වාගේ වැඩ ගන්න යන්ත්‍රයක් විදිහට තව කෙනෙකුට පේන. එහෙම නැත්නම් තව කෙනෙකුට මේක පරිේශනාකාරයක් විදිහට අපි කය දිහා එක එකන එක එක ජීවන වයස් වල එක එක දවසේ සංදිත්‍ය වල බලන්නේ එක එක තාලවල. අපි අපේ කය දිහා බලන විදිහට නෙමෙයි තව කෙනෙක්ගේ කය දිහා බලන්නේ. කවුරුවත් කයේ ප්‍රകൃතිය දිහා බලන්න දන්නේ නැහැ. අපි දන්නේ හැම වෙලාවෙදීම කයට ආරෝපණය කරන ලද සංඥාවක් සහිතවමයි. වෙන විදිහට කියනවා අපි හැම වෙලාවෙදිම කය එක්ක තෘෂ්ණාවකින් බලනවා නැත්නම් දෘෂ්ටියකින් බලනවා නැත්නම් මානකින් බලනවා එනිසා මේ කය පිළිබඳව දැන ගැනීම කොච්චර ඉපදිපදි මරණවත් සංසාරේ සම්පූර්ණ වෙන්නේ නැහැ ඒ මොකද කය කයානුව බැලීමක් කරන්නේ නැහැ අපි ඉතින් මේක පිළිබඳව පොඩි විනිදර්ශනයක් දුන්නොත් නැත්නම් මේක පිළිබඳව මතු කරලා දෙන්න පුළුවන් මේ මානසික වෛද්‍ය ශාස්ත්‍රයේදී ඒ බලාගෙන යනකොට හැම කෙනෙක්ම Taman ගැන හිතාගෙන ඉන්නේ පවතින කයට වැඩිය එක්ක ලස්සනයි කියලා එක්ක කැතයි කියලා. කවදාකවත් තියෙන தත්ත්වේ ඇත්තටම ඇස් දෙක රැස් දෙක පේන්නේ නැහැ. අපි කණ්ණාඩියකට බිල බලන්නේ බලන්නේ. බලන හැම වෙලාවෙම අලුතෙන් තමයි බලන්නේ ඊට වැඩිය එක්ක ලස්සන වෙලා එක්ක කැත වෙලා කියලා අපිට කණ්ණාඩියට බිල බලන එක ඉවරයක් කවදාකවත් වෙන්නේ නැහැ. ඔය නිසන් වලේ ළඟට ආවම වාහන නැත කරපුවම රිලවුන්ට කණ්ණාඩිය හම්බ වෙන වෙලාවක් හම්බ වෙනවා. ඔය සයිට් කණ්ණාඩි ළඟට ගියාම වරුවක් බලන්න ඉන්න පුළුවන් උ කරන වැඩ. ඌ කණ්ණාඩි අල්ලගෙන ඉස්සරහින් තියෙන කල්ලන්ට හදනවා. පේන රිලව අල්ලන්න හදනවා. ඉතින් අන්තිමට බැරි වෙච්චාම කණ්ණාඩි හොල්ලලා හොල්ලලා කලවන අතට. අරගෙනත් යනවා. මේ වගේ තමයි මිනිස්සුන්ට කණ්ණාඩි හම්බුනා රිලවට කණ්ණාඩි හම්බුනා වගේ තමයි. කොයි වෙලාවෙත් නියව නියව හද හදාවකදී ආ බලන්නේ මොකද මේකේ ස්වභාවය දකින්නේ. ඉතින් මානසික පිළිබඳ බන්න කෙනෙක් හැදුවලු ඒ කණ්ඩායම් කණ්ණාඩියේ දිග්ගතටයි පල්ලත්තයි <coughs> කරකවන්න පුළුවන් දීවර දෙකක් දාලා කරකවනකොට කණ්ණාඩිය එන්නේ එන්නේ උත්තර වෙනවා. ඔත්තම කරකවන කරකවන කණ්ණාඩිය උත්තර වෙනවා. තව යන්ත්‍රය මේ මේ <clears throat> බොත්තමක් තියෙනවා ලීවරයක් තියෙනවා ඒ කරකවන කණ්ණාඩිය අවතල වෙනවා. ඒ කණ්ණාඩිය හදන්න පුළුවන් විදිහට කණ්ණාඩි කැලි කීපයක් අරගෙන එක බොත්තමක් කරකවනකොට ඒක උත්තර වෙනවා ඒක පුදව කරනකොට අවතල වෙනවා. ඒකද කියනවලු සාමාන්‍ය කෙනෙකුට ගිහිල්ලා තමන්ගේ මේ කණ්ණාඩිය තමන්ගේ ප්‍රකෘති සයිස් එකට හදන්න දෙයි කියලා. තමන්ගේ රූපේ නියම ප්‍රමාණයට එන්න පොත්තන් දෙක කරපන්නේ. දීවර දෙක. ඉතින් අර හීනමානේ තියෙන තු ගොඩාක් වෙලාට ලොකු රූපයක් ආවට පස්සේ මේක තමයි මගේ රූපය කියලා එයා කියනකොට මෙන්න මේක තමයි මගේ මට දාන්න විදියට මගේ සයිස් එක. ඒ වෙන මානයක් තියෙන කෙනාට අහනවා පුංචි රූපයක් හදලා කියනවා. කිසිම කෙනෙකුට බැරිලු තමන්ගේ නියම ප්‍රමාණයට තියෙන කන්නඩිය අසස් කරන්න. ඒ තරමටම අපි අපි බලන ප්‍රතිරූපේ දිහා බොහෝ විට කයේ කයano බැලීමේදී හැම වෙලාවෙදීම එක්ක තියෙන ප්‍රමාණයට වැඩිය උසස් සියමානක කරකනවා එහෙ නැත්නම් අවමානයකට දාලා සලකනවා ඒ නිසා සාරවත්චනාංශයේ සෑම ලෝකයේම එක්කෝ ලෝකෙ ඉන්න 50 අවමාන ජීවිත නැත්නම් ඉන්ෆීරියොරිටි කොම්ප්ලෙක්ස් එකට වැටෙනවා එහෙම නැත්නම් අධිමානයට වැටෙනවා නැත්නම් ඒ කියන්නේ සියමානයට වැටෙනවා මේ සුපීරියොරිටි කොම්ප්ලෙක්ස් එක මේ දෙකට අහුවෙන්නේ නැති මිනිස්සෙක් කියනවා නම් සරුවතන් වාසිය තමයි නමුත් ඒක කියන්නේ නැතුව සරුවතන් කයේ කාය අනුව බලමු මේකට අටුවා මතක් කරලා දෙන්නේ මේ කායයට තද බල සුඛෝපභෝගී දේවල් දෙන කාමසුකල්ලි කාණ යෝගයමුත් තොරව අත්තිකිලමතාණ යෝගයනුත් තොරව කය දිහා බලන එක. ඉතින් මේක අපි කියමු ආස්වාස ප්‍රසවාසයේ දිහා බැලීම කියලා. නැත්නම් ආනපන කය දිහා බලන වෙලාව කියලා. ඉතින් ඒක දිහා බලන්න ගියාමත් අපි හිතුවට වැඩිය සමහරලාට ආස්වාස ප්‍රසවාසයේ වේග වෙන්න පටන් ගන්නවා. ගොඩෙනකොට තියෙන ප්‍රශ්නය භාවනා කරන්න පටන් ගත්තට පස්සේ හුස්ම ටිකක් සැර වෙන්න පටන් ගන්නවා. සමහරලාට එන්නේ එන්නේ වැඩි වෙලා පපුව ගැහිලා දරා ගන්න බැරි තත්යකට යනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට තිබුණට වැඩිය සිව්මෙන්ට පටන් ගන්නවා. මේ විදිහට මේ සාමාන්‍ය එදින්දා යන ආනාපානය කෙරෙහි සතිය පිහිටෙව්වට පස්සේ ඕකේ ආනාපාන කය පව වෙනස් වෙන සුළු ගතියක් වෙනවා. අන්න ඒ විදිහට කයෙහි කය ආනුව බලන. කය දොඹකරයක් විදිහටවත් ලස්සන කිරීමේ උපකරණයක් විදිහටවත් එහෙම නැත්නම් අනුගේ ඊර්ෂ්‍යාවට ලක් වෙන දෙයක්වත් අනුන්ට ඊර්ෂ්‍යා කරන දෙයක්වත් නැතුව කයේ කය ආනුව බලන සුළු යම් කිසි වෙලාවක යෝගාවචරයක් ගත කරනවා නම් ඒ දර්ශනය දිගින් දිගට පවත්තන්න ලේසි නෑ හොඳ තපසක් අපි අපේ උෂ්ම දිහාම බලනවායි කියන එක ලේසි නෑ ඒකට හුඟා ඉවසීමේ ශක්තියක් තියෙනවා ඒ වගේම මේ සම්පජාඤ්ඤය කියන නුවණ පවතින මේ ආතාපී කියන කෙලෙස් තවන වැර නැත්නම් අපි කියන සාමාන්‍ය වීර්ය චෛතසිකයත් ඊගාවට කියන සම්පජඤ්ඤය කියන මේ චෛතසිකයත් දෙක අතරමැද තමයි සතියට ක්‍රියාත්මක වෙනවා නම් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. යම් වෙලාවක වීර්ය අඩු වුණොත් සතිය හැරේ. ඒ වගේ මේ සතියෙන් කර දෙන කෘත්‍යය තේරුම් ගන්න තරම් ඥාන ශක්තිය නැත්තම් ඒ සතිය දිගට වැඩෙන්නේ නැහැ. සර්වජ දේශනා සතන් සඳහන් වෙනවා නාහම් පික්කවේ මුත්තා සදේශ අසම්පජානස්ස ආනාපාන සතිය වදා. මහණෙනි මේ සතිය පිළිටවා ගන්න බැරි සම්පජඤ්ඤය නැති කෙනාට මේ ආනාපාන සති භාවනාව වගේ කරන්න බෑ. කරන්න පටන් අර ගන්නත් අත්කිලමතාන යෝගේ කාමස කල්යාණිකේ යෝග යතරව ආනාපාන දිගට පවත්තන්න පවත් හැයෙන පිටක් තියෙනවා. කයේ කය අනුව බලන කටයුතු කරන්න ඕන. ආනේ මේ தত্ত্ব තියෙනවා නම් මේ පුද්ගලයාට යම් වෙලාවක ආස්වාසයක් ආස්වාසයක් වශයෙන් දැක ගන්න පුළුවන් නම් ප්‍රස්වාසයෙන් වෙන් කරලා ප්‍රස්වාසයක් ප්‍රස්වාසයක් වශයෙන් දැක ගන්න පුළුවන් නම් ආස්වාසයෙන් වෙන් කරලා එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ආස්වාසයක් ආස්වාසයක් වශයෙන් දැනගන්නවා හිතවිලි වලින් වෙන් කරලා, ශබ්ද වලින් වෙන් කරලා, මේ වේදනාව වලින් වෙන් කරලා. මේක තමයි සත්‍ය කියන්නේ. එළඹි අරමුණට ආස්වාසය එළඹිච්ච වෙලාවේදී ඒ කෙරෙහි එළඹ සිටි සීය සතිය. ඉතින් මේක පුංචි දෙයක් නෙමෙයි. මේ පොච්චංග සතියක් ගැන අපි කතා කරන්නේ කයේ කය අනුව බලන සුළු අවස්ථාවක යම් සතියක් පිටියාන ඒක තමයි අපි මේ පොච්චංග සතිය කියලා කියන්නේ. ඒක නිසා අපි සතිපට්ඨානේ නාහපු වෙලාවක ඉඳලා සතිපට්ඨානේ ආහන දැනකට. ඊට පස්සේ මේක කළ යුතුද නැද්ද කියලා තර්ක තර්ක කරගෙන දැන කළ යුතුයි කියලා මේක වැරද්දක් වෙන්න බෑ මේකෙන් නොමකට යවෙන්න බෑ කියලා අදහ ගන්න. ඊට පස්සේ අපි උත්සාහ කරන උත්සාහ කරනකොට එනවා වරින් වර වරින් වර ඒ සතිය එළඹ සිටි සීය ආස්වාසය කරේ එනවා. ප්‍රස්වාසය කරේ එනවා. මේ විදිහට යනකොට ඒ යෝගාවචරයට කියනවා හැකි තාක් දුරට ඒ විදිහට ආස්වාස වේලාදී ආස්වාසය දැනගන්න ප්‍රස්වාස වේලාදී ප්‍රස්වාසය දැනගනිමි ආස්වාස ප්‍රස්වාස දිගින් දිගට යන්න යන්න යන්න යන්න සතිපට්ඨානය කියන සතිය පටල වෙන එක නැත්තම් ස්ථාවර වෙන එක සාහෘ වීම සිදු වෙනවා ආන් මේ වෙලාවේදී ඒ යෝගාවචරයට <clears throat> පෙර නොවිච්ච විදිහට ඒ අරමුණේ මුණට මුණ දාලා ඉන්න වෙලාවක් නැත්තම් ඒ අරමුණට ඉතිවිලි ශබ්ද වේදනා තොරව ආස්වාස වේලාවේදී ප්‍රස්වාසයට හිත යන්නේ නැතුව ප්‍රසාර වේලාවදී ආස්වාද වේලාවට හිතයක් නැතුව පිළිහිටනවා නම් එහෙනම් කියන්න පුළුවන් අන්න එලෙබිසිටි 100ක් තියෙනවා. යාට සත්‍යයක් තියෙනවා. එතන බොජ්ජංග ස්වරූපේ සත්‍යයක් වැඩෙනවා. ඉතින් ඒක <clears throat> පිළිබඳව හොඳට මුගාක් විස්තර සඳහන් වෙලා තියෙන්නේ පටිසම්භිදා මාර්ගයේ පොතේ ඒකේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උතුම් විදිහට ඒකේ පෙන්නනවා ඒක සඳහන් කරනවා යම් වෙලාවක කෙනෙක් ආස්වාස ප්‍රස්වාසයේ හිත යොදන්නේ මේ නැත්නම් කයේ කය අනුව කියන්නේ ආස්වාස ප්‍රස්වාස කය ආස්වාස කය අනුව ආස්වාස ප්‍රස්වාසයේ බලන්නේ මේ කියලා එනකොට ඉතිවිල්ලක් ආවොත් එතන සැලීමක් කම්පණය වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ආස්වාස ප්‍රස්වාසයේ බලන්නේ මේ ඉන්න වෙලාවක සද්දයක් ලැබුණොත් ඉතේ ඉංජිත මේව පන්දිත මේව කියලා විතර කම්පන චංචල සිද්ධ වෙනවා. ඒ වගේම ආස්වාද ප්‍රසාර කරන වේදනාවක් ආවනම් ඒ කැඩෙනකොටම ඉංජිත මේව, පන්දිත මේව කියලා ඊ ලස්සනට හැම සංසිතියකදීම වෙන්න විකල්පයක් හැප්පිච්ච ගමන් මොකද වෙන්නේ කියන එක සඳහන් කරනවා. ඒ වගේම සඳහන් කරනවා ආස්වාසය කරන වෙලාවේදී හිත ප්‍රසවාසයේ විශේෂයි පැතිරීගියොත් ඒත් ඉංජිත මේව, පන්දිත මේව. ප්‍රසවාසය කරන වෙලාවේ ආස්වාස විශේෂයි හිත පැතිරීගියොත් ඒත් ඉංජිත මේව, පන්දිත මේව කියලා සැලීමක්, තිගැස්මක් ඇති වෙනවා. ඒ නිසා අන්නේ ගත්ත සතිය නැත්නම් අර විදියට අපි ආස්වාසේ ප්‍රස්වාසයෙන් අයින් කරලා ආස්වාසේ ආස්වාද වශයෙන්ම දකින තරමට සතිය ගත්තට පස්සේ ඒක මෙනෙහි කරන්න කියලා කියන්නේ අනික් වස්තුන් කෙරෙහි අනුක්‍රමුණු විසෙහි විෂර නොයා එහිම පැවැත්වීම සඳහා ඉෂ්ඨිත සංඥාවක් ඇති කරගන්න. ඉතින් මේක මේ පරිේශන වලිමුත් ඔප්පු කරලා තියෙනවා. අපි යම් කිසි සද්දයක් අහමින් ඉන්න වෙලාවක ඒ පුද්ගලයාට රූපයක් දකින්න සැලැස්සුවොත් සත්‍යක ඉඳලා රූපෙට මාරු වෙන්න කොච්චර මොලේ වෙලා ගන්නවද කියලා. ඊට පස්සේ ඊගාව චිත්තක්ෂණේ ඒ රූපෙටම යෙදුවොත් එතකොට අර ඉස්සලා තිබුණු රූපය නැවතත් බලනකොට අර සත්‍යක ඉඳලා රූපෙට මාරු වෙන තරම් වෙලාවක් යන්නේ නැහැ. නැවතත් ඒ රූපේම වඩනවා. ඒ රූපේ දිගින් දිගට දිගින් දිගට යනකොට ඒ පුද්ගලයාගේ බොහොම ලේසියෙන් ඒකම දැකගෙන රූපයත් එක්ක සම්බන්ධ වෙන්න, සමීප වෙන්න අවස්ථා වැඩි. ඒ නිසා කර්මත්තාන භාවනාවේදී එකම දේ නැවත නැවත දීලා ඒකේ සියුම් කොටස් වෙන් කර කර වෙන් කර බලනකොට තමයි මේ සති සතිය වර්ධනය සිදුවේ. ඉතින් මේ විදිහට කායේ කයන පස්සේ කියන විදිහට ඒ කියන්නේ කයේ කය අනුව බලනවා වගේ ආස්වාසේ ආස්වාසේ බලන ස්වරූප ප්‍රස්වාසේ ප්‍රස්වාසේ බලන ස්වරූපේ මම මේ ආස්වාදේ කරන්නේ සතිය වර්ධනය කිරීම සඳහායි සමාධිය වර්ධනය කිරීම සඳහායි ප්‍රඥා වර්ධනය කිරීම සඳහාය දිවස් ලැබීම සඳහාදී මොන්නම කල්පනාවක් හරි ආවොත් ආස්වාසේ විශේෂ ආස්වාසේ බැඳීම ඉංජිත මේව පන්දිත මේ සැලෙන්ට චිත්ති කැසෙන පටන් ගන්නවා ඒ නිසා මුලින් මුලින් භාවනාවට පයින්කොට කොහොමටත් ඒ ඒ කෝල ගති කෝඩු ගති එනවා ධිකට මානාපාන කරගෙන කරගෙන යනකොට තමයි ආස්වාසය කරන වෙලාවට තමයි ආස්වාස වේලාවේදී ආස්වාසයේ කිසියම් සැරසිල්ලකින් තොරව ඇති හැටියට දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ මේ මුජ්ජංග භාවනාවේදී ඇති කර ගන්නා වූ සතිය දිගින් දිගට පවත්වන්නට නම් හොඳට ඝන බහල කර ගන්න නම් තාව කර ගන්න නම් එකම අරමුණ දිගට බලන්න ගතිය ඕන. එතකොට ඒ අරමුණ බැලීම සඳහා හිතට වැය වෙන ශක්ති ප්‍රමාණය එන්නේ එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා. අරමුණු මාරු වෙන්න මාරු වෙන්න ටිකස්කීම් කම්පන වැඩි වෙනවා. නමුත් සම්පූර්ණ නින්දට වැටීම පිණිස ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට මාරු වෙච්චි. ප්‍රසවාසයෙන් ආශ්වාසයට මාරු වීම සිදු වෙනවා. ආන්න මේ දිගේ දිගට දිගට යනකොට තමයි ඉස්සර තරම්ම වැඩි තිකැස්සීලි, වැඩි කම්පන, වැඩි චංචල, කෝල ගති, කෝඩු ගති නැතිව ආනාපානයේ මත හිත තහවුරු වීමක්. නැත්නම් ආනාපානියත් සංසිඳීමක්, හිතත් සංසිඳීමක්, කයත් සංසිඳීමක් සිදු වෙන්නේ එකම අරමුණ බොහෝ වෙලා පැවැත්වීමෙන් තමයි. මෙන්න මේ මේ යාන්ත්‍රණය කරගෙන යනකොට කයේ කය අනුව බලන්නා වාගේ ආස්වාද ප්‍රසවාසයේ ආස්වාද ප්‍රසවාසය අනුව බලනකොට කවදාකවත් අරමුණු මාරු කරමින් වරින් වර ආස්වාද ප්‍රසවාසයේ බැලුවට වැඩිය ආස්වාද ප්‍රසවාසය ඇතුළට පුදුම විදිහේ කිදා බහින ගතියක්, නිමග්න වෙන ගතියක්, ඉබී බලන ගතියකට එනවා. ඒක නිසා අටුවාචාරින් වහන්සේලා මේක පෙන්නනවා සතියේ තියෙන ලක්ෂණේ විදිහට අපිලාපන ලක්ෂණා කියලා. පිලාපන ලක්ෂණේ කියලා කියන්නේ පොළාපනින ගතිය. පොළාපනිනවා කියලා කියන්නේ පරණ උපමාවක් ඇටියට කියනොනම් වතුරට පිළිච්ච ලබු කට්ටක් දාපුවාම ඒ ලබු කට්ට වතුර උඩ පාවි පාවි වතුර රැල්ලත් එන්න එක උඩ පැන පැන උඩ පැන පැන කියන. වතුරේ පොළාපයි. දැන් කාලේ හැටියට කියනවා අපි බෝතල් පොරොප්පයක් නැත්නම් රිජිකෝම් කැල්ලක් දාපුවාම ඒ වතුරේ තියෙන කම්පන චංචල සේරම අනුව ඒ පොරොප්ප කැල්ල නැත්නම් රිජිකෝම් එක පොළ පොළ පොළ පොළ වතුරේ තියෙන. මේ වෙනුවට අපි එතෙන්ට ගලක් දැම්මොත් දාපු තැනම වතුර විනිවිද ගිහිල්ලා අඩියට යනකම් ගිහිලා නතර වෙන්නේ. අඩියට ගිහිලා මිස නතර වෙන්නේ. ඒ ලැබු කට්ටේ ගතියට අපි පොළාපයින් ගතිය කියලා කියනවා. ගලේ ගතියට කියනවා අපොලාපන ලක්ෂණය, අපිලාපන ලක්ෂණය කියලා. නිසා අරමුණෙන් අරමුණට හිත මාරු වෙනකොට පොළාපයින් ගතිය තමයි හිතේ තියෙන්නේ. හිතත් ඉංජිත මේව පන්දිත මේව. ඒක සැරෙනවා. ඒක කම්පණයටපත් වෙනවා. නමුත් එකම අරමුණේ නැවත නැවත පෙන්නකොට මුලින් මුලින් කෝල ගතිය තියෙනවා, කම්පන වෙනවා. නමුත් පහු වෙනකොට හුරු දෙයක් කුරුද්දයක් බවට පත් වෙනකොට ඉදිරිපත් වෙච්ච අරමුණට කිඳා බහින ගතියක් එනවා. මෙන්න මේක තමයි අපි එතකොට <clears throat> මේ සතියේ කෘත්‍ය වශයෙන් දකින්නේ. සතියේ ලක්ෂණයේ වශයෙන් දකින්නේ අපිලාපන ලක්ෂණ කිඳා බහින ගතිය. වතුරට ගලක් දාපුවාම ගල වැටිච්ච තැනම වතුරට කිඳා බහිනවා. ඒක ගිහිල්ලා ඒ වතුර කඩේ අඩියට ගිහිල්ලා මිස නතර වෙන්නේ. එතකොට ඒ සතියේ ලක්ෂණය අපිලාපන ලක්ෂණය ඊගාවට ඒ වැඩේ වෙනවා නම් නැවත නැවත නැවත නැවත සතිය එකම අරමුණට යනවා නම් යෝගාවචරයට වැටහෙන ගමේ ඒකෙන් කෙරෙන වැඩක් තමයි දැන් මේ ඉස්සරහා තියෙන අසවල් අරමුණය කියලා හොඳ ඉතිරසාර භාවයක්. කවදාකවත් හිත සම්මෝසාවකට වැටේ. මම මේ ඉන්නේ ආස්වාසේ. ප්‍රස්වාසේ නෙමෙයි. කය විලා කය පුරා පැතිරලා නැහැ. සද්දක නැහැ. වේදනාවක නැහැ. හිතවිල්ලක නැහැ කියලා හරියටම ඒ මූණට මූණ දාලා අරමුණ තිබ්බා වගේ අසම්මෝසකතියකට එනවා සතිය. ඊට පස්සේ හොඳටම ඒ තනම හිටියට ආස්වාසයෙන් හිත ප්‍රස්වාසයට මාරු වෙනවා. මාරු වෙනකොට හොඳටම දන්නවා දැන් ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසය. දැන් හද්දක නෙවෙයි වේදනාවක නෙවෙයි කියලා අසම්මෝස ලක්ෂණය කියලා කියන හරියටම අරමුණට මූණ දාන ගතිය අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා කලකොල නැති ගතියක් එනවා. මේක තමයි සතිය ඒ කර දෙන කාර්යය අපට. දැන් මම මූණ දිලා ඉන්නේ අසවලාට කියලා හොඳටම දාන්න. මෙන්න මේ විදිහට හිත නිතරම වික්ෂිප්ත වෙලා අන්‍ය විහිතව මොනවා කරනවද කොහේ යනවද කියලා දන්නේ නැතුව තිබුණු හිතට තමයි කය පිළිබඳව ওই රූපලාවන්‍ය අදහස් නැත්නම් එක දොඹකරයක් වගේ යන්ත්‍රයක් වගේ විවිධාකාර අදහස් වලින් විවිධ mati විවිධ මඤ්ඤණා වලට යට වෙන්නේ. කය කෙරෙහි නැත්නම් ආස්වාස ප්‍රසවාස කය කෙරෙහි නැවත නැවත සතිය පිහිටවනකොට මම මේ මූණ දීගෙන ඉන්නේ ආස්වාදයේ කියලා දෙයට මොකක් වගේද? ඒක ප්‍රසවාසයෙන් වෙනස් වෙන්නේ කොහොමද? මම සද්දහන්න සද්ද නාහන බව මේ ආස්වාදිනකොට කොහොමද දැනගන්නේ? මේක වේදනාවක් නෙවෙයි කියලා මම කොහොමද දැනගන්නේ? මේක හිතවිල්ලක් නෙවෙයි කියලා මම කොහොමද දැනගන්නේ කියලා දකින දේ සම්මෝසාව නැත්තම් වික්ෂිප්ත වෙන අන්තිම හිත වෙන ගති නන්නත්තර වෙන ගති නෑ සම්මෝස භාවය මට තියෙනවා කියලා යෝගාවචරයට ඇති වෙන මේ විශ්වාසය සතියේ කෘත්‍යයක් මේක නෙවෙයි සමාධිය කියන්නේ. මේක නෙවෙයි ප්‍රඥාව කියන්නේ. මේක නෙවෙයි වීර්යය කියලා කියන්නේ. මේක නෙවෙයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. සතිය කරලා තියෙන්නේ ආරමුණ කෙලින්ම මූණ ඉස්සරහට පෙන්නන එක විතරයි. සම්මෝස භාවය නැති කරලා අසම්මෝස භාවයක් ඇති කරලා දෙන්න. ඉතින් මේ අසම්මෝස භාවය නිසා තමයි අපිට ඒ අරමුණ නැවත නැවතත් බැලීමේ ශක්තිය ඇති කරලා දෙන්නේ. ඒක කියනවා නම් අපි දෙදි කැලකට එම්ඩෝරියර් මැස්සක් මැස්සක් දාන්න ඕනේ නම් අපි එම්ප්ලොයිස් මැස්ම දාන කොටස අර යකට මේ දී කාමු දෙකට දාලා හොඳට හිර කරගන්න. හිර කරගත්තට පස්සේ අපිට ඒක අද මෙතනින් නතර කර දෙන්නට හෙට එතනින්ලා කරගෙන යන්න පුළුවන්. මොකද ඒ රෙදි කෑල්ල හොඳට හිර වෙලා තියෙනවා. එහෙම නැත්නම් ලේත් මැෂින් එකට දාලා අපිට යම් කිසි මේ අකට කෑල්ලක පොට කපා ගන්න ඕනේ නම් අපි ඉස්සෙල්ලා මේක සෙන්ටර් කරන්න ඕන. අපි සෙන්ටර් කරනවා කියලා තමයි කියන්නේ සිංහලෙන්. සෙන්ටර් කරන්න. ඔය සෙන්ටර් කරගත්තට පස්සේ මැෂින් එක නතර කරලා ගිහිල්ලා ආයෙ පටන් ගත්තා ඒත් එක වැඩ කරනවා. හරියට ඒක අහුනේ නැත්තම් මේ මේ යකඩේ මේ ගලවලා ආයහයි කෙරුවොත් ඊගාව සෙන්ටර් එකේ ඉස්සලා සෙන්ටර් එකේ ඒක කොච්චරම දක්ෂ කෙනෙකුට ගන්න. ඒක නිසා කරන්න තියෙන වැඩ ටික සේරම ඉවර වෙනකන් මැෂින් එකේක මවුන්ට් කරලා තියන්න. අන්න ඒ වගේ අරමුණක් අපිට ආපු වුණොත් ඒක සමහරලාට ඔය අපි ගත්ත මේ දර්ශී අරමුණ වෙන ආනාපානී ආස්වාසය වෙන්න පුළුවන්. ප්‍රස්වාසය වෙන්න පුළුවන්. එන්නත් ඒක හිතවිල්ලක් වෙන්නත් පුළුවන්. වේදනාවක් වෙන්නත් පුළුවන්. සත්‍යයක් වෙන්න. සතියට එල්ල වුණා නම් ඊගාව සැරේත් ඒකම නම් එල්ල වෙන්නේ. ඊගාව සැරේත් ඒකම නම් එල්ල වෙන්නේ. එnde එnde එnde අඩු ශක්ති ප්‍රමාණයකින් අර වස්තුවමයි ඒකමයි කියලා හොඳට දැනගෙන ඒකත් එක්ක පුදුම සුවතභාවයකින් එහි කියන අනුකූලාවන් ගති ස්වභාවික ලක්ෂණ සේරම දැනගන්න පුළුවන් ශක්තියක්. ඒක නිසා යම් වෙලාවක සතිය අපේ හිතට පිහිටියා නම් අපේ හිත සතිමත් වුණා නම් මේ මම මූණ දාලා ඉන්නේ මොකාද කියන්නේ. මම මේ මූණ දාලා ඉන්නේ මොකේදද කියන එක යෝගාවචරයට අනිකුත් අරමුණුත් එක්ක පටලැවිලි තියෙන්න බෑ. මේක අපි ක්‍රියාවත් කරවන්න ඕනේ. භාවනා කරන මේ ක්‍රියාවත් කරනවා. මොකද්ද ක්‍රියාවත් කරන්නේ? මගේ හිත දැන් ආස්වාසයේ තියෙනවා හොඳට හිතෙන් අහන්න මේක ප්‍රස්වාසී වෙනස් වෙන බව කොහොමද දන්නේ? මේක සත්‍යයක් නොවන බව කොහොමද දන්නේ? මේක වේදනාවක් නොවන බව කොහොමද දන්නේ? මේක හිතවිල්ලක් නොවන බව කොහොමද දන්නේ කියලා අහනකොට එක සැරයක් අහනකොට නම් කියනවා ආපෝ අනවශ්‍ය ප්‍රශ්න මට බෑ කියලා හිත පැත්තකට දෙනවා. නැවත නැවත ප්‍රශ්නේ අහනකොට ආස්වාද කරනලයි ආස්වාදයටම ආවේනික වූ ලකුණු ප්‍රස්වාසයේ වෙන්කර දක්කට ධර්මයට හිත කීකරු වෙනවා. හීලා වෙනවා. එතකොට සමයි සතිය තව තවත් ආස්වාසයට කිතා බහින ගතිය ඇති. නැත්නම් ආස්වාසය මත සතිය තහවුරු වීමක්, අකණ්ඩ වීමක්, දිගට පවතින ගතියකට එනවා. ඒක නිසා යම් විදියකට අපි සතිය ලක්ෂණය කියලා කියන්නේ අරමුණට හිත දාපු ගමන් හරියටම එහිම හිත නිමග්න වීමයි. එතන පොළාපයින් ගතිය නෙවෙයි, එහිම කිදා බහින ගතියයි. එහෙම කිඳා බසිනවා නම් ඒ අරමුණ අන්දමන්ද වෙන්න බෑ. හරියට වෙන්ඩරේටරකට රොන්ඩ රෙද්ද අල්ලගත්තා වගේ දැන් හිර කරගන්න. නැත්නම් වෙල්ඩින් කරනකොට ඇල්ලුවා වගේ නැත්නම් අපි පිත්තල පහනක් මදින්න ඇල්ලුවොත් අපි එක අතකින් හයියෙන් මේක අල්ලගන්න. අල්ලගත්තට පස්සේ තමයි අනික් අතින් මදින්න පුළුවන්. ගොයම් කපනවා නම් එක අතකින් ගොයම් එකේ අල්ලගෙන දෙවෙනි තැනෙන් තමයි දැකත්ත දාලා ඒ අල්ලගත්ත විදිය කප්ලයින් කරගන්න. මේ වගේ තමයි හැම ක්‍රියාවකදීම ඒක ඒ අල්ලගන්න තාලේ වැඩේ කීයයි. අනේකයි කියන්නේ කසක කැපුම කස මුල පෑදුමින් දැනේ. දැනේ හානාහිය පානාට හැරෙන්නේ. අදි වශයෙන් වැඩේට හැරෙනකොට අරන මිනිස්සු හොඳට දන්නා මේ මිනිසයා වැඩක් කරන්න හදන විදිහ නැත්තම් කලබල මිනිස්සු. ඒ වැඩේට අපි ළඟා වෙන හැටිම කියන්න පුළුවන් වැඩේ සාර්ථකයි. ඒ මොකද සතිය තියෙනවා නම් මම දැන් කරන්නේ අනම්මනම් වැඩට මෙන්න මේකයි කියලා අනිත් සේරම ලෝකයෙන් වෙන් කළ මේකට හිත වැටෙනවා. ඒකට කියනවා අසම්මෝස භාවය කියලා. සම්මෝසාව නැතුව යනවා. ඒ බලන දේ පින්බර දෙයක් වෙන්නත් පුළුවන්, පව්බර දෙයක් වෙන්නත්. හරි දෙයක් වෙන්න පුළුවන්, වැරදි දෙයක් වෙන්න පුළුවන්. ධාර්මික දෙයක් වෙන්නත් පුළුවන්, අධාර්මික දෙයක් වෙන්නත්. ඒක සත්‍යයට වැටක් නැහැ. සත්‍යයේ ගත්ත දේ අනිත්‍යවයි වෙන්කොට දක්. මේ සාමාන්‍ය අපි භාවනා කරන කියන්නේ ඔබ තමක් බැලුවනම් ඔබ දකින්න. බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. නිසා ආනාපානට හිත ගියා නම් ආනාපානිය අපි භාවනාවෙන් බැලුවනම් ඒකේ ආනාපානිය කියන එක වැරදි එතන ආස්වාසේ සතියෙන් බැලුවනම් ඒක ප්‍රශ්වාසයෙන් කර දක්න හැටි පේනවා ඒක කියන්න බැරිකම වෙනම කතාවක්. අන්න ඒක කුඩු ගන්නවා. කුළුප්පලක් ගන්නවා. ආස්වාදේ ප්‍රසවාසයේ වෙන්නේ කොහොමද? පිම්බෙනා කිලිම කරන කෙනෙක් නම් පිම්බෙන වාරේ හැකිලිමේ වෙන් කළ දකින්නේ කොහොමද? එතනින් යාම තක්මන් කරනවා නම් වමෙන් දකුණ වෙන් කළ දකින්නේ කොහොමද කියලා මේ සතියේ තියෙන මේ අසම්මෝසතාවය කලුපිරිමැදලා මතු කරනවා. මතු කරන්න කරන්න අපි සතියට පොහොර දානවා වෙනවා. නැත්තම් සතිය පෝෂණය කරා වෙනවා මේ බොජ්ජංග මට්ටමට සතිය වැඩෙන්න අපි අනුග්‍රහ කළා වෙනවා. ආනේ විදියට අරමුණට දැන් හිත වැටුණ අය ඒ අරමුණ අනෙකුත් අරමුණේ වෙන් කරලා මේක මේකයි කියලා සම්මෝසෝ දැනගත්තාය කියලා යෝගාවචරයට එකම අරමුණේ චිත්තක්ෂණ දෙක තුනක් ඉදිරියට යනවනම් ඒකාන්තයෙන්ම වැටහෙනවා මගේ භාවනාව දැන් ආරක්ෂා සහිතයි මට දැන් අරමුණ වෙනකට වැඩිය අල්ලගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා ඒ අරමුණේ හිත පීඩන ගතිය වැඩි කියලා Tamanටම වැටෙන්න පටන් ගන්නවා දැන් ඉතින් ඒ ගත්ත දිගේම අරමුණ දිගේම ඉදිරියට යන ගතිය ආරක්ෂා ගතිය Tamanට වැටහෙනවා. එතකොට අහන්න දෙයක් නැහැ මම දැන් භාවනා හරිද වැරදිද කියලා. මොකද ගත්ත අරමුණේම හිත යන. ආස්වාසයෙන් ප්‍රස්වාසයට මාරුණාට සතිය කැරෙන්නේ ආස්වාසයේ තිබුණා වගේම මාරු වෙච්ච එකම ප්‍රස්වාසයේ හිත කිඳා බහිනවා. දැන් ආස්වාසනේ ප්‍රස්වාසයේ බව තේරෙනවා. ඒ වගේ මේ දෙකම දකින්නේ අල්ලගත්ත නාසිකාග්‍රයේමයි හිත ශරීරයේ අනෙක් පැති වලට විහිදලා ගියේ නැත්නම් ගියා නිත්‍ය බව ගන්න. ගියා නම් ගිය බව ගන්න. එතකොට යෝගාවචරයට අර ඒ වැටහෙන ආකාරය තමයි පච්චපට්ඨානය කියලා අපි පාලිය සඳහන් කරන්නේ ආරක්ක පච්චපට්ඨාන. තමන්ට තේරෙන්න පටන් ගන්නවා දැන් නම් ගහක් මුල ගහක් පොළවේ හිටියුවට පස්සේ ඒක පොළොවට මුල් ඇද්දා. නැත්තම් දැන් මුලට මුල් බැස්සා කියලා වගේ භාවනාවේ ඒ සමහර දක්ෂයත්ව බොහොම සුළු චිත්තක්ෂණ ගානකින් මේ වගේ අරමුණ වගලා ගන්න අරමුණ අල්ලා ගන්න. ආධුනිකයත් ටිකක් වෙලා යනවා. වෙලා ගිහිල්ලා හෝ ඉක්මනට හෝ අරමුණට හිත වැටුණා නම් එතකොටම යෝගාවචරයට මේ අස්සා ස්වરૂපයේ එහෙම නැත්නම් ඒකටම තවත් කියනවා විෂය අභිමු විෂය විෂයාභිමුඛ භව පච්චපට්ඨං මං අරමුණු කරපු වස්තුවට තමයි දැන් මේ මූණ දාලා ඉන්නේ කියලා තමන්ට විශ්වාසයක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි අර මේ සතිය ප ဋ ාණයක් බවට එහෙම නැත්නම් සුපතිත්‍ිත ගතියට එnde එnde ඕනේ කරන අනුග්‍රහය දෝගාට දෙන්න තරම් චිත්ත ශක්තියක් අදිෂ්ඨාන ශක්තියක් වැඩෙන්න පටන් ගන්නවා. යෝගාචරක හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒ භාවනාවේ ආරක්ෂක ගතියක් තියෙනවා. මට ඕන කරන දෙයට හිත යොදවා ගන්න පුළුවන්. මම එල්ල කරන තැනට හිත යොමු කරවන්න පුළුවන්. ඒකෙත් ආස්වාසයෙන් ප්‍රස්වාසයට මාරු වුණාට සතිය කැඩෙන්නේ නැහැ. පිම්බීමෙන් හැකිලීමට මාරු වුණාට සතිය කැඩෙන්නේ නැහැ. වමෙන් දකුණට මාරු වුණාට සතිය කැඩෙන්නේ නැහැ කියලා අරමුණ මාරු වුණත් එල්ලේ වර්ධින් නැතුව යන්න පුළුවන් බව තේරෙනවා. මෙන්න මෙවැනි එකලසක් මෙවැනි තියුණු භාවයක් සතිය ඇති කර ගන්න නම් ඒකට ආසන්නයෙන් බලපාන්නේ නැත්නම් ඒකට කිට්ටුවේම උදව්පකාරය මොකද්ද කියලා බැලුවොත් කොහොම ලස්සන වචනයක් අටුවාවේ සඳහන් කරලා තියෙනවා තිර සංඥා පදට්ටහන කියලා. මේ කරන වැඩේ පිළිබඳ සංඥාව හොඳට ස්ථිර වෙලා තියෙනවා. මට ඕන වුණේ ආස්වාදයේ ප්‍රස්වාසයේ මේකොල දැනගන්නයි මේ ආස්වාදය යන්නේ. මගේ හිත දැන් ආස්වාදයේ තියෙන්නේ. ඒකෙදී මට සිසිල් බවක් හෝ හැපෙන බවක් හෝ දීර්ඝ බවක් හෝ වැටෙනවා. ඒකට වැටහෙන දේ වැටෙන දේ පිළිබඳ සංඥාව හොඳට හිතේ මතක තියාගන්න මම අනිත් දවසේ කමඨාන් සුද්ධ කරනකොට මේ කියනවා ආස්වාසයක් ඇති වුණා මම ආස්වාසයයි මෙනෙහි කරා එතකොට මට ආස්වාසයේදී හිසිරසක් වැටුණා ප්‍රස්වාසයක් මතු වුණා මම ප්‍රස්වාසයේ මෙනෙහි කළා මෙනෙහි කරපුවාම මට ආස්වාසයට වෙනස් වෙක උණුසුම් ගතියක් වැටුණා නැත්නම් ආස්වාසයේ මෙනෙහි කරනකොට මට ආස්වාසයේ දීර්ඝ බවක් වැටුණා ප්‍රස්වාසයේදී කෙටි බවක් වැටුණා නැත්නම් ආස්වාසේ මට හොඳට තේරුණා ප්‍රස්වාසය නොදැනී ගියා. නැත්නම් ප්‍රස්වාසය මට හොඳට වැටුණා ආස්වාසය නොදැනී ගියා කියලා කොහොම හෝ මේ දෙක අතර රස වෙනස, අද්දකී වෙනස, අත්විඳී වෙනස දැනගන්න නම් මේ සංඥාවල් හොඳට තහවුරු කරගන්න. ඒ සඳහා තමයි ඒ සියලු කාකාරයෙන් භාවනා පෙළ ගහුණා නම් ටිකට මෙනෙහි කිරීම කරන්නයි කියලා කියන්නේ. මෙනෙහි කරන්න කරන්න කරන්න ඒ Taman දකින්න දේ, Tamanට හිතෙන දේ එතන එතනම තහවුරු වීමක් වෙනවා. මේ සාමාන්‍ය <clears throat> මිනිස්සු කියන ওই හීනෙන් ඉන්නකොට මේ එක එක දේවල් මිනිස්සු දේව දීගිය වෙලා කතා කරනවා නැත්නම් වෙන්න තියෙන දේවල් ආදි වශයෙන් පේනවා නැත්නම් ලෙඩෙක් ඉදර ඉන්නවනම් ඒ ලෙඩට මේ බේත හොඳයි කියලා කියන වගේ වෙනවා. ඉතින් මේක ඒ වෙලාවෙත් නම් හීනෙන් හිතනවා අපෝ මේක නම් මට හොඳට මතක හිටියේ කියලා. නමුත් උදේ වෙනකොට මතක නැහැ. ස්ථිර නැහැ. ඒකෝට කියනවා පරණමනසෝ කියන්නේ බුලත් කොලයක් හැට අරගෙන පිටියේ පළවෙනි අකුර ලියාගන්නයි කියනවා. හීනෙන්ම හරි කමන්නේ ලකුණ දා. ඒ ලකුණ දකිනකොට හරියට අර අමතක වෙච්ච එක මතක් වෙනවා. ඉතින් මේකයි ඔය වඩුව මේ ලී වැඩ කරනකොට ඒගොල්ලෝ ලී වල ඇඳ ගැනීමක් කරනවා. මේ පැත්ත උඩ, මේ පැත්ත යට, මෙතන මෙහෙම එන්න ඕන කියලා ඒ ලී මුලින්ම ලකුණු ගහ ගන්න. මේ ඉරනකොට ඒකට බොරදම් ගහනවායි කියලා කියනවා. ඊට පස්සේ මේ බොරදම දිගේ තමයි කීත අරගෙන යන්නේ. ආන්නේ වගේ මූලික සංඥා තබා ගැනීම ඒක ඇත්තම අන්තිම කෙලවර තමයි කම්පියුටරේ තියෙන ඔක්කොම සංඥා ගොඩක් විතරයි. නමුත් ඒක හොඳට එකිනෙකින් වෙනස් නිසා කම්පියුටරේ පුදුමාකාර දුරදිග යනකම් ගණන් කිරීම කරන්න පුළුවන් පැටලෙන. ඒ වගේ තමයි ආස්වාද ප්‍රසවාසයේ වෙන් කිරීමට නම් ආස්වාස වේලාවේදී ආස්වාසයයි මෙනෙහි කිරීමක් කෙරෙන්න. සලකුණු කිරීමක් කෙරෙන්න. ප්‍රසවාස වේලාවේදී ප්‍රසවාසයයි සලකුණු කිරීමක් කරනකොට ආස්වාස මල්ලේ නැත්නම් ආස්වාස පැත්තට යන අත්දැකීම ප්‍රසවාස පැත්තට දාන්න ඕන කමක් නැහැ. මළු දෙකක් තියාගන්නවා ආසස් අද්දැකීම එක මල්ලකට දාගන්නවා ප්‍රසවාස අද්දැකීම මේ මල්ලට දාගත්තාම අඩු ගානේ ආස්වාද ප්‍රසවාසයේ අද්දැකීම් ටික මුදුවට වෙන්කොල දැනගන්න පුළුවන් එතකොට මේ යෝගාවචරයට පුළුවන් වෙනවා ආනාපානයේ ආස්වාස් ප්‍රසවාසයේ බලාන ඉන්නකොට උන්න කයේ පහසුවක් ඇති වෙනවා කය එක්ක එක පැත්තකට නැමෙනවා තේරෙනවා එහෙම නැත්නම් මේ ධන හිතේ හරි වෙන තැනක හරි බරක් වැටෙනවා ඒත් යෝගාවචර දන්නවා ඒක මේ කායේ කායානුපස්සීම තමයි නමුත් ආනාපානෙ නෙවෙයි ඒක ප්‍රකට නම් ආනාපාන තිබුණ හිත ඒ වේදනාව තැන්න තියලා එතකොට අර ආස්වාද ප්‍රසවාස කියලා නෙමෙයි මෙනේ කරන්නේ රිදෙනවා රිදෙනවා වේදනයි වේදනයි කියලා එතකොට හොඳ ආස්වාද ප්‍රසවාසයේ අත්දැකීම් මේ වේදනා අත්දැකීම් වල වෙන්කොට තබා ගැනීම හැකියාව වෙන්නේ මේ මෙනෙහි කිරීමේ ක්‍රමය නිසා ලේබලින් කියලා කියනවා මේක නේමින් කියලා කියනවා සල්ලක්කේති කියන වචනේ තමයි පාලියෙන් සඳහන් කරන්නේ අන්නේ ලකුණු තැබීමට අපේ හිතේ ප්‍රතිරෝධයක් තියෙනවා. අපේ හිතේ තියෙන මොකටද ඉතින් අප පෙනුනා නම් මොකටද නම කියන්නේ කියලා. අපි දන්නවා අපි ඕඩිය පන්ති හරි දෙකේ පන්ති හරි ඉන්නකොට ඉතින් ටීචර් ඇවිල්ලා කළු ලෑල්ලේ අම්මා කියලා ලියන. කියලා කියනවා අයන්නට මාඩි කෝදෝ තියෙන මුළු පන්තිමකට අයනෝ කියලා කියන්ටෝ. අයක හොඳට පුරුදු වුණාට පස්සේ අඩි කෝදෝ තියෙන ඊගාව. ඒකට අල්මයනු කියලා දරුවයි සද්ද කියනකොට රූපෙත් බලාගෙන සද්ද ඇහෙන්න ඕනේ Tamanට. මේකට තමයි චිත්ත රූපේ හොඳට ඇඳෙන්නේ. ඊගාට මායනු ඉතින් ආයනු මය අල අයනු අල්මයිනු මහනු අම්මා කියලා. දැන් පොතක් ගත්තාම සාමා මාමා ආවාය කියලා ඔන්න පටන් අර ගන්නවා මොනවත්ක්වත් නැහැ. ඉතින් එතකොට දරුවට අර සයන්නේ මායන්නේ වෙන් කරන එක මොනවත්ක්වත් තේරෙන්නේ. ඉක්මන් කියලා තමයි හිතෙන්නේ. ඉක්මන් වුණාට මොකද වෙන්නේ? අර පදනමේ අර සංඥා ටික වෙන්කොල්ල හඳුනා ගැනීම ඉතාම වැද බොහෝම හිමිට කෙරේ. ඒ කරන වෙලාවේදී ඒ සතිය සඳහා ගන්න ඒ කාලේ කවදාකවත් අහකන්නේ. ඒසාව කොච්චර දියුණුවත් කොච්චර මෙව වුණත් ඒ කියන්නේ ඊට තමන්ගේ සතිය දිනුනොයි කියලා කිව්වත් පටන් ගන්නකොට ආධුනිකෙක් වගේ පටන් අරගෙන ආස්වාස වේලාවදී ආස්වාසය වෙනම මෙනෙහි කළ ප්‍රස්වාසය වෙනම මෙනෙහි කළ පටන් ගත්තොත් කොච්චර එන්ට එන්ට තොරතුරු වැඩි වුණත් ඒ තොරතුරු අතර පටලවිල්ලක් නැතුව ඉදිරියට යන්න පුළුවන් වෙනවා. එතකොට තමයි යෝ බොජ්ජංග මට්ටමට සතිය, ඒ කියන්නේ පටන් ගත්ත සතිය නිර්පත්‍රිතව ඉදිරියට යා ගන්න පුළුවන්. ඒ නිසා මේ ස්ථිර සංඥාවක් ඇති කර ගැනීම සඳහා යෝගාවචරය අනිකුත් වැඩ බහා තබලා එනේන අරමුණ ඒකට මූණ දුන්නා නම් එතන ටැග් එකක් තියෙනවා. එහෙම ලේබල් කරනවා. මේකෙන් තමයි අපි ඇති කරගත්තා වූ සත්‍ය දියුණු පවම කරන්නේ. ඒ වගේම සඳහන් කරනවා සත්‍ය ඇති කිරීමට ආසන්න කාරණාවක් විදිහට කාය ආදී සතර සත්‍යකාඨාන පදට්ඨාන කියලා. සත්‍යයට පදනම සතිය. ඉස්සල දවසේ අපි කයේ නැත්නම් ආස්වාද ප්‍රසවාස කයේ හිත තියාගෙන උත්සාහ කරනවා හරියන්නේ නැහැ. කොච්චර කෙරුවක්වත් වේදනාව වැඩි කොච්චර කෙරුවක්වත් ශබ්ද වැඩි කොච්චර කෙරුවා හිත වේති යෝගාවචර තමල ගහලා යනවා නමුත් නැවත නැවතත් කරොත් දිගට දිගට උපදෙස් ලැබුවොත් ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා මේ කැලෙන් ගෙනාව කුඩුමීමේක් වගේ තියෙන මේ හිත ඒක පාටම කරත් එක වඳින්න බෑ. ඒ ගමේ ටිකක් පුරුදු කරන්න ඕනේ. ඊට පස්සේ කරත් පිටිපස්සේ බැඳගෙන යන්න ඕනේ. ඊට පස්සේ කුර ගහන්න ඕනේ. ගොඩාක් වැඩ කෙරුවාට තමයි කරත් බැඳින්න පුළුවන් වෙන්නේ. ඒක තමයි මේක ටිකක් ඇවිදිනවා. කමක් නැහැ උත්සාහ කරන උත්සාහ කරන යන්න පටන් අරගත්තොත් යම් දවසක එක සැරයක් හරි මෙන්න ආස්වාසි මෙන්න ප්‍රස්වාසි කියලා කඩාගෙන ආවොත් වෙන් කළ දැනගන්න පුළුවන් උනොත් කඩාගන්න ඒ මනුස්සයාට ඒකට හේතුනේ අර ඉස්සර වැරදි ටික තමයි. ඉබ වරද්දන්නේ නැතුව ඉන්ජෙක්ෂන් එකක් මාර්ගයෙන් හෝ නැත්නම් වශීකරණයක් මාර්ගයෙන් හෝ කහගරි ආශිර්වාද කිරීමකින් මේ සතිය පිටවන්න බෑ. ඒක නිසා කැටි කැටි යන සතිය තමයි අකණ්ඩ සතියට ආසන්න කාරණා වෙන්නේ. ඒ නිසා අපේ වැරදි ටික උනා සතිය පිටවන්නම් කරන්නේ ඒක අහකයක්. ආනේ විදිහට කොතනකින් හරි අපි සතිය හිතට අඳුන්ලා දුන්නා නම් ඒ ඇති කරගත්තා වූ සතිය වඩා වර්ධනය කිරීම සඳහා යෝගාවචරයා අනන්තවත් ආරම්භයේදී වැරදි කරන. ඒව ඇත්තටම වැරදි වලට ගණන් ගන්න බෑ. ඒ වැරදි ටිකම තමයි පස්සේ තමයි තේරෙන්න පටන් අරගන්නේ. දැන් මේ බණ අහගෙන ඉන්නකොට වුණත් අපි ඉස්සලා ඉස්සලා සතිය පිහිටවන්න ගත්ත උත්සාහයල් වල වැරදි වෙච්ච හැටි යාන්ත්‍රණය දැන් සතිය පිහිටවපු කෙනාට හොඳට තේරෙනවා. ඉස්සර අපි මේව දැනගෙන හිටියේ නෑ. ඒ නිසා අපි ගොඩක් වෙලාට හිත පශ්චාත්තාප කරගත්තා. නමුත් කොතනකින් හරි අපි පටන් ගන්න ඕනේ. පටන් ගන්නකොට බොහෝ වැරදි සහිතයි. ඒ වැරදි ටිකෙන්ම තමයි අපි නිවැරදි ක්‍රමය හොයාගන්නේ. වෙන ඕනම දෙයක් අපිට ගනුදෙනු කරන්න පුළුවන්. මේ සත්‍ය පිහිටුනොයි කියන එක තමන්ගෙම අත්දැකීම. තමන්ගෙම වැරදි මාර්ගයෙන් දැන ගැනීම තමයි වැදගත්. ඒ නිසා මේ තමන්ගේ තියෙන මේ අඩුපාඩුවක් ඉස්සිස්සලා සාධනීය විදිහට ආස්තිකව දැක ගන්නට යෝගාවචරය පෙළඹෙන්නේ මේ සතිය පිහිටීමේ වැඩ පිළිවෙලෙන් තමයි. අනෙක් මොනම චෛසිකයක් දිනු කරන්න ගියත් හැකියාවන් දිනු වෙනා මිසක්කා වැරදි පෙන්වන වැඩේ පෙන්වලා දෙන්නේ නැහැ. අපි ශ්‍රද්ධාවෙන් වැඩ කරන්න යනකොට හොඳට දානයක් දෙන හැටි ඉගෙන ගනි. හොඳට වන්දනාවක් කරන හැටි ඉගෙන. නමුත් අපේ තියෙන අඩුපාඩු මතක් කරලා දීමක් ඒකෙන් කෙරේ කියලා හිතන අමාරු. වීර්යයත් නැහැ. ශ්‍රද්ධාවෙත් මේ මේ සමාධියත් නැහැ ප්‍රඥාවෙත් නැහැ. සතිය පමණමයි තමන්ගෙම වැරදි ටික මතින් ඉස්සරහට යනවයි කියන එක කාය ආදී සතර සතිපට්ඨානෙම තමයි සතිය දියුණු කරන්න පටන් ගන්න. ඒ නිසා මේ සඳහා ගන්න ප්‍රයත්නය බොහොම වැදගත්. හැබැයි ඒ සතිය කියන්නේ බොහොමත්ම වැදගත් නැත්තම් බොජ්ජංගවල ඉස්සරහාම තියෙන ධර්මයේ බව හැබෑව. නමුත් ඒක හරියන්නේ නැත්තම් ඒක පිහිටන්නේ ඒක තමන්ට ඒක පිළිබඳව වශියක් එන්න පටන් අරගන්නේ මේ ගොක් වැරදි රාශියකට පස්සේ. ඒක සතියේ තියෙන එක ගුණයක්. මේක සම්බන්ධයෙන් සඳහන් කරනවා සතිය මේ අපේ තියෙන වැරදි මතු කර දුන්නට කවදාකවත් වැරදි හදන නිවැරදි කිරීමේ වැඩ පිළිවෙලට සතිය කියලා කියන්නේ නැහැ. සතිය පෙන්ලා දෙන්නේ තියෙන අඩුපාඩු ටික පෙන්ලා දෙන එක විතරයි. වෙන විදිහට කියනවා නම් අපි සාමාන්‍ය දොස්තර කෙනෙක් ආවට ගියාම ඒ දොස්තර මහත්තයා අපිට රෝගයක් අඳුරලා දීලා ඒ රෝගයට අවශ්‍ය බෙහෙතුත් දීලා තමයි අපි යවන්නේ. නමුත් විශේෂඥ වෛද්‍යවරයාගේ එහෙම පොරොන්දුවක් නැහැ. එයාගේ තියෙන විශේෂඥතාවය තමයි ඒ රෝග නිర్ణය. එයාදී ලිහිලා තියෙන තුණ්ඩුවක් විතරයි. ඒ තුණ්ඩුව අරගෙන ගියාම සාමාන්‍ය දොස්තර කෙනෙකුට උනත් ඒ වෛද්‍ය ප්‍රතිකාර කරන දිගට ගෙනියන්න පුළුවන්. ඒසයි තාමත්ම වැදගත් වෙන්නේ. වෛද්‍ය විශේෂඥයෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රෝගේ මේකයි කියලා රෝග නිర్ణය. ඒ වගේම තමයි සතිය අපට කරලා දෙන්නේ බෙහෙත් දෙන එක නෙමෙයි මෙන්න මේ රෝගෙ මෙන්න මේ අඩුපාඩු මෙන්න මේ පැලිර මෙන්න මෙහෙම අඩුපාඩුවක් තියෙනවා කියලා පතු කරලා දෙන එක. නමුත් අර සාමාන්‍ය ලෝකේ අගයන් ආඩම්බරයි නැත්තෝ තමන්ගේ අඩුපාඩුකම් දැකීම නැත්තම් තමන්ගේ තියෙන මේ මදි පුංචිකම් දැකීම මේ නුරුස්නා ගතියක් අකමැති ගතියක් තියෙන. අසත්පුරුෂ කමක් ඒක. තමන් තමන් මෛත්‍රී කරනවා නම් තමන්ගේ ආධ්‍යාත්මයක් බලාපොරොත්තු වෙනවා නම් තමන් තමන්ගේ සරණමයි මම්මයි ඉදිරියට යන්න ඕනේ කියනවා නම් ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ මේකේ තියෙන අඩුපාඩුකම් ටික. එහෙම නැතු ඕනකට වැඩිය කායේ කායානුපස්සී විහෙති කියලා මම යෝධ බල යෝධ වීරිය සහිත බොහෝම ලස්සන කෙනෙක් කියලා හිතාගෙන හිටියට අපි වැඩකට ගියාට පස්සේ අපි හුඟක් වෙලාට පරදීනේ අපි ඕනෑමට වැඩිය ලොකු ඇස්තමේන්තුවක් කියන්න හිතුවා තමයි. නමුත් අපේ කයේ ස්වરૂපේ දන්නවනම් හරියට අපි ලොකු වැඩවලට බහින්නේ. ඒ වගේ ආනාපානෙදි පෙන්ලා දෙන මේ අඩුපාඩුකම් ටික ඉතාම වැදගත් වෙනවා. මේකට හොඳ සූත්‍රයක් සඳහන් වෙනවා සරුවචනාංශي සම්බන්ධව. ඒක මම හිතන්නේ ඔය උදාන පාළියේ මේ ඒ උදාන පාළිය මේ කුද්දකනිකායේ සඳහන් වෙන සූත්‍රයක් උදාන පාළි ශේෂ්ත්‍රයක් නෙවෙයි. ඒකේ මේ සඳහන් වෙනවා ද්වේ මේ ද්වේ භික්ඛවේ දේශනා පරියායන භවಂತಿ කිය. අහනි මගේ දේශනා කොටස් කරලා පෙන්නනවා නම් දෙකට කරන්න පුළුවන්. නැත්තම් බණක් කියනකොට බුදුහාමුදුරන්ගෙන් අසන්නට කාරණා දෙකක් සිද්ධ වෙනවා. එක තමයි පාපං පාපතෝ පස්සත ඒ පුද්ගලයාට උගන්වනවා මහණෙනි උඹලාගේ තියෙන පාපය උඹලාගේ තියෙන අඩුපාඩු උඹලාගේ තියෙන ප්‍රමාදය ප්‍රමාදයේ වශයෙන් දක්ව පාපය පාපයේ වශයෙන් දක්ව අඩුපාඩු අඩුපාඩු වශයෙන් දක්වෝ කියන එක තමයි සරුවචන්දගේ පළවෙනිම දේශනාව. දෙවෙනි එක තමයි පාපම් පාපතෝ දිස්වා තස්ත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත. පාපේ පාප වශයෙන් දැක එයින් වෙන් වෙන්න ඒක පිළියම් කරගන්න ඒක හදාගන්න කියන එක දෙවෙනි එක. මෙන්න මේකෙන් මේ සතිය කෘත්‍ය වෙන්නේ පළවෙනි කොට විතරයි. තියෙන අඩුපාඩුව අඩුපාඩු මට්ටමින් එක පෙන්නලා දුන්නට සතිය කවදාකවත් අර අපි ළඟ තිබුණු මම පිළිබඳව තිබුණ ආදරේට මම පිළිබඳව තියෙන ගෞරවයට හානි නොකර නැත්නම් මම ආයනයට බාධා නොකර මේක පෙන්ලා දීමේ ශක්තියක් සතියේ අන්න ඒකට තමයි අපිට කියන්න පුළුවන් සම්මා සත්‍ය කියලා මේ වෙනකොට ඉතින් හොඳට තේරෙනවා මේක කල්පනා කරලා බලනකොට කවදාකවත් තව කෙනෙකුගේ වැරද්දක් පෙන්ලා දීම සතිය නෙවෙයි. තව කෙනෙක් මගේ වැරද්ද පෙන්ලා දීම සතිය නෙවෙයි. එහෙම නැත්නම් මං ගිය අවුරුද්දේ මෙන්න මේ වැරද්දක් කරුවා කියලා අපි පස්සෙල්ලා කල්පනා කරන කසතිය නෙවෙයි. මම දැන් මෙතන වර්තමානව කරන එකේ තියෙන අඩුපාඩුව දැකීමමයි සතිය. ඒක කායේ කාය අනුපස්සේ විහෙරති කියලා කියන්නේ අපි සියලු වැඩ බහා තබලා ආස්වාද ප්‍රසවාස කරන වෙලාවේදී 100%ක්ම කරන්නේ ආස්වාද ප්‍රසවාසයේ පමණ. ඒ කරන වෙලාවේදී වුණත් ආස්වාද ප්‍රසවාසයේ වෙන් කළ දැනගන්න බෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ඕක තමයි සතිය කියන්නේ. ප්‍රසවාසයේ ආස්වාදයේ වෙන් කළ දැනගන්න බෑ. එනතන ආස්වාද ප්‍රසවාසයේ ඉන්නකොට කය විශේෂ හිත පැතිරලා ගියත් වෙන් කළ දැනගන්න බෑ. මෙන්න මේක බැරි බව දැනගත්ත දවසට පහුවෙන්ද තමයි වෙන් කර දැනගන්න පුළුවන් ශක්තිය ඇති වෙන්නේ. ආන්න මේ විදිහේ මේ අනුව බලනකොට මේ සතියේ තියෙන මේ නයිසර්ගික ලක්ෂණය මතු වෙච්ච දවසේ තමයි අපි ඇත්තටම ආධ්‍යාත්මික ජීවිතයක් පටන් ඒක නිසා සතියටම සතියට පදනම වෙන්නේ ආසන්න කාරණා වෙන්නේ සතියමයි කියන මේ කාරණාව තාමත් වැදගත් තමන් පිළිබඳ ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. අපිට සරණ පිණිස වෙන කවුරුවක්වත් නැහැ. ඒ නිසා සත්‍ය බොහොම අමාරු දෙයක් කියලා අපි කොච්චර පස්සට දැම්මත් කවදාකවත් ඒක ආරම්භයක් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් දැන් අද අද වහ වහාම මේ සතිය උත්සාහ කෙරුවොත් ඒ මුල් අසාර්ථක ප්‍රයත්න රාශියට ඉඩ දීලා නුබෝ කලකින් අපිට ඒ සත්‍ය පිළිබඳව යම් යම් ළඟාවීම් ඇති කර ගන්න පුළුවන්. ඒ මුල්ම ප්‍රදේශයේ වර්ධිනේ නැතුව සත්‍ය ඇති කරගත්ත කෙනෙක් මම හිතන්නේ මේ ජගත් තලයේ මේ ලෝකේ කවදාකවත් ඉන්නවා. ඒක නිසා මේ පටන් ගන්න නම් පමා කරන්න එපා. මේ සතිය පිහිටවන්න නැත්නම් සතිපට්ඨානෙ කරන්න, සතිපට්ඨාන භාවනා කරන්න හේතු කරුණු පෙන්වන්න පටන් අරගත්තොත් මම පස්සේ කරන්නම් කියලා කවදාකවත් ඒක වෙන්නේ නැහැ. ඒ තාක් අපි කරන්නේ අපිට මේ <clears throat> තමා කෙරේ මෛත්‍රියක් නැතිකමක් එහෙම නැත්නම් තමා කෙරේ මේ අත්ත කුසලයක් නැතිකමක්. පළවෙනිම දේ තමයි අපිට කරන්න තියෙන්නේ කලිය ප්‍රතිපත්තන පැත්තෙන් බලනකොට සර්වඥාන්සික පැත්තෙන් බලනකොට අනිවාර්යයෙන් මේ කල යුත්ත පළවෙනි කරන්න. ඒකට අර මම ওই ඉස්සරත් මම කියලා ඇති hina වෙන කාරණාවක් තියෙනවා. ඒ මේ ශිරිපාලය. ශිරිපාලය කියලා මිනිස්සේ බයිසිකලයක් අරගෙන. මේ බයිසිකලයක් ගත්ත පස්සේ මේ මිනිසයාට පුදුම ආශාවක් තියෙනවා මේක පදින්න පුරුදු වෙන්න. නමුත් ඒක නැගලා බැලන්ස් කරන්න ගන්න. ඉතින් මනුෂ්‍යක වැඩේම පුළුවන් තරම් ඒක පුරුදු කර කර ඉන්න ඉතින් කවුරු හරි වැඩ ඇట్లా ගෙදර આવුත් එයා කියනවා අනේ මම මේ බයිසිකල පොඩක් අල්ල ගන්න නැගලා පදින්න. ඉතින් මනුෂ්‍යට යාන්තම් තනියම නැගලා පදින්න පුළුවන් බැරි වෙන වයසේදී අදිශියම වගේ එයාගේ පවුලට බබා හම් වෙන්න කියලා විදහාට කියනවා ගිහිල්ලා බින්නපුවම බානගන්න. ඉතින් මේ මනුස්සයා බයිසිකල් එකගෙන දුවනවා පාර දිගේ බින්නපුවම බානගන්න. ඉතින් යාළුවෙක් හම්බෙලා අහන මොකද සිත් පළයි යන්නේ? නෑ නෑ කතා කරගෙන වෙලාවක් නෑ හදිසියකට. නෑ නෑ මොකද යන්නේ? උඹට කිව්වට තේරෙන්නේ නෑ මේ පවුලේ ප්‍රශ්නය. ඊට පස්සේ ආයෙත් අර මොකද ඒතොර කියනවා නෑ මේ පවුලට බබේ කම. ඉතින් ඔය බයිසිකලේ නැගලා ඵලයන් කොහේ? උඹට තේරෙන්නේ නැද්ද ඔගේ නගින්න ගියාම වෙලා යනවනේ බා ඒක නිසා තල්ලු කරගෙන දුවනවා. මේ සතිය පිහිටුවන්නේ නැතුව මේ එදිනෙදා ජීවිතේ වගකීම් ඉෂ්ට කරන මිනිස්සු ওই වැඩේ තමයි කරන්නේ. ඒකට නැග්ගනම් එහෙම නැත්නම් බයිසිකල් ගෙදර තියලා ඵලයක්. එතකොටත් යන්නේ. එහෙම නැත්නම් නැගලා ඵලයක්. නෑ ඒක නකින්නත් පුළු බෑ. නමුත් ඒක අරගෙන යන්නත් ඕන. ආන්න මේ වගේ දෙකට තහරුවක් තමයි ඔය පවුලේ යුතුයකම් කියලා අපි රට වෙනුවෙන් යුතුයකම් ජීවිතය පිළිබඳ යුතුයකම් කියලා කියන්නේ. ඊට ඉස්සෙල්ලා කරන වැඩේ මේකය කියලා දැනගන්න ඥාණය පහල කරගත්තන දේශී අපි කියනවා කාරණා වශයෙන් නෑ නෑ ඒකට වෙලා නෑ ඒ නිසා පස්සේ සත්‍ය පිළිටවන්නේ දැන් අනා ගන්නම් දැන් වට පටලා ගන්නම් දැන් අනා ගන්නම් කියලා කරගෙන ඉන්නකොට ඉතින් බුදුහාමර භාගයට hina වෙන්නේ නැතුව මොනව කරන්නද ලෝකෙ දිහා බලලා මෙච්චර ලස්සන මේ සත්‍ය පිළිබඳ කියලා දෙද්දී ඇතිගෙන සත්‍ය පිළිහිටීමට කියොත් වෙලා යනවා ඒක කරගෙන ඉන්න අමාරුයි නිසා මේ කරන තකතිරුකම් ටික කරලා පස්සේ සත්‍ය පිළිටවන්න යෝගාවචරය කියලා කියන්නේ අන්නේ කතාව දැනගෙන ඒ සෑම දෙයකටම වැඩිය පළවෙනි වෙන්නේ සතිය සතිය පිටුවට පස්සේ මේ ගොඩාක් දේවල් වල තියෙන මේ අවුල් පාස නැතුව කරගෙන යන්න පුළුවන් ශක්තිය හම්බ වෙනවා. ඒක නිසා අපි ඉස්ලාම දැනගන්න ඕනේ සතිය පිටුනකොට සතියෙන් අපිට කරලා දෙන්නේ අපිට මේ තියෙන අඩුපාඩුකම් ටික බැරි කන් ටික පෙන්වලා දෙන්නේ. ඒක කවදාකවත් වැරද්දක් නෙමෙයි. ඒක කවදාකවත් මේ පහත් කොට සැලකිලි යුත්තක් නෙමෙයි. නිසා සරුවච්චන් වහන්සේ ඒ සත්‍ය මතු කර දීම සඳහා අගය ආඩම්බර කිරීම සඳහා තමයි බෝධිපාක්ෂික ධර්ම වල ඉස්සල්ලාම සතර සතිපට්ඨාන. සත්නේ උච්චංග ධර්ම වල ඉස්සල්ලාම සතිය පෙන්නනවා. ආනේකට ඒකෙන් ඍජු කරගත්තට පස්සේ ජීවිතයේ තියෙන අර දක්ෂතා, කාර්යක්ෂමතා පුදුමාකාර විදිහට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ මේ වැඩෙන්න පටන් අරගන්නවා. ඉතින් ඒක ඒ සත්පුරුෂයන්ට පේනවා ජීවිතේ කළ යුතු වටිනාම කාරණාව තමයි මේක පුරුදු කරගන්නේ. අසත්පුරුෂ හිතවිලි එනකොට අපිට හිතෙනවා දැන් මේව කර කර ඉඳ ගියොත් අර බයිසිකලේ නැගලා යන්න හදනවා වගේ පමා වෙනවා. ඒක නිසා බයිසිකලේ අරන් දුවන එක හොඳයි කියලා කලබල කිරීම තමයි ලෝකේ බැලූ බැලමට පේන්නේ. ඉතින් ඒක නිසා ඒ සර්වඥාසේ සඳහන් කරනවා සත්‍ය ඇතිකරන ඉස්සර වෙලා. මෙතන සත්‍ය දන්නේ නැහැ. සත්‍ය පිහිටව ගන්න ඉස්සර වෙලා අපේ තියෙන ඩක්කු මුක්කු එහෙම නැත්නම් අපිට එන මානසික ආතතිය කොහොමද කියනවනම් ගොයන් කෙතේ කපන්න ඉස්සර වෙලා හරක් බලන මිනිස්සයා ඒ කෙතේ නියරෙත් වනාතෙත් තියෙන තනකොළ ටික කවන්න හරක් ගෙනිච්චට හරක් නිතරම අර පැවිච්ච සරු ගොයම කන්න බලන නිසා මිනිහා ඇහ ගහගෙනම ඉඳෝ. ඒ මොකද නැත්තම් හරක් ගිහිලිවල භෝගේ කනවා. භෝගේ කෑවොත් ගෙහිමියන්ගේ මේ ඉදම් හිමියන්ගේ බැනුම් ආන්නේ නිසා හුද්දට ඇහ ගහගෙන ඉන්නවා. නමුත් අපි හිතුවොත් අස්වනු නෙළුවට පස්සේ අර කොන්ට රිසිනින්ද කන්න දෙන්න. එතකොට මේ මනුස්සයාට අර හරක් රැකීමක් ඕනේ ගහක් ඇට වෙලා බටනලාවක් අහගෙන ඉන්න පුළුවන් මොකද භෝගේ අස් කරලා තියෙන්නේ තියෙන්නේ දැන් නියරේ වනාතේ මේ තනකොළ ටික තමයි වගේ සතිය පිහිටුවා ගත්තට පස්සේ ඕන වැඩක් පිළිබඳව වැඩේ පටන් ගන්න ඉස්සරළම ලොකු ඉස්පාසුවක් එනවා. වැඩේ කරගෙන යනකොට අර වගේ තක්කුමුක් වෙන්නේ වැඩේ කරලා ඉවරුණයි ඊට පස්සේ ලොකු සන්තෝෂෙන්නේ නැහැ. ඒක නිසා හරියට ගොයන් කෙතේ ගොයන් තියෙද්දි හරක් බලන වෙලාවයි ගොයන් කෙතේ ගොයන් කැපුවට පස්සේ හරක් බලන වෙලාව වගේ ජීවිතේ ලොකු ස්පාසුවක් එන්න පටන් අර ගන්නවා වෙන විදිහට කියනවනම් ලොකු තලතුණකමක් මේ සතියට එන්න පටන් ගන්නවා. ඒකම සමහර වෙලාවල් වලට පෙන්නලා දීලා තියෙනවා හරියට මේ කන්දක් උඩට නැගලා නැත්තම් මේ බැලුම් කුළුණක උඩට නැගලා ලෝකෙ දිහා බලනවා කියන. ඒ පුතියට බොහෝම ඈතපේ. අර ගමේ ඉන්නකොට ගස් අතර ඉන්නකොට අපිට පෙනුම බොහෝම පටුයි. ඉතින් ඒ වෙලාවේ ගන්න තීන්දුව ඒ වගේම තමයි. නමුත් මේ සතියට කියලා වගේ කන්දක් උඩට කියලා බැලුවට පස්සේ පේන දර්ශනයට පස්සේ ගන්න තීන්දුව ඇත්තටම තීන්දුව ගන්නක් තියෙන අවශ්‍යතාවය අඩුයි. උගාක් යාදේ. ඒක නිසා සාමාන්‍යයෙන් අපි එදිනදා වැඩවල කියනවා අපිට යම් කිසි කලබලයක්, කුලප්පුවක්, තක්කමුක්කක් ආවනම් කවදාකවත් ඒ වගේ තක්කමුක්ක තීන්දුව කරන්න යන්න එපා කියලා මොනවා. ඒ ගන්න තීන්දුව yaadෙන්නේ නැහැ. දුවට හිත තැම්පත් වෙලාවක තමයි ගන්න තීන්දුවක් yaad. ඒ නිසා සතියට අරමුණක් අහුණාට පස්සේ ඒ හිත ඒ අරමුණේ නිමග්න වුණාට පස්සේ යමක් අපිට වැටහෙනවනම් ඒක බොහෝ කල් අරමුණ දකින්නේ නැතුව අරමුණ ආවට ගියාට දැකලා කුලප්පුවට තීන්දුව ගත්තට ඒ තීන්දුව ඒ අරමුණේ වශී වැඩි කල් වැඩ කරන්නේ නැහැ. ඒක නිසා හොඳටම සත්‍යය දියා සත්‍යය දියා ලෝකයා දියා 100ට 100ක්ම සම්පූර්ණයෙන් දැකලා තමයි සරුවචනසේ දේශනා කරේ මේ සෑම සත්ත්ව විශයත් අජීවී විශයත් අනිත්‍යයි දුකයි අනාත්මයි ඒ උන්වහන්ස හොඳටම දැකපු නිසා දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව දේව දේව මිනිසුන් සහිත ශ්‍රමණයන් සහිත ප්‍රජාවේ කිසිම කිසි කෙනෙකුට අභියෝග කරන්න බෑ සර්වචනන්සගේ ඒ අභීත ප්‍රකාශය අනිත්‍ය දුක අනාත්ම. නමුත් ඒක නොදන්න කෙනා ඒක අත්දකපු නැති කෙනා කොච්චර අනිත්‍ය වුණත් මේක නිට්ටය කරන්න පුළුවන් කියලා පොඩි සංඥාවක් තියාගන්න. ඔය කොච්චර අසුබයි කිව්වත් මේකේ සුබයක් තියෙනවා. කොච්චර දුකයි කිව්වත් මේකේ සුඛයක් තියෙනවා. කොච්චර අනාත්මයි කිව්වත් ආත්මයක් තියෙනවායි කියලා නොදන්න ප්‍රමාණයට තමයි මේ පටලවිල්ල විපල්ලාස ඇති කරන්නේ. ආන්නේ විපල්ලාස වලින් ගැලවෙන්න බුදුහාමුදුරෝ ගහලා බැනලා දඬුවම් කරලා කවදාකවත් බුදුරජාණන් වහන්සේ දිහාට ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ. ඒක බුද්ධ නීතියක් නේ. උන්වහන්සේ පෙන්වන්නේ ඔන්න ඔය සතිය ඇති කරවන. සතිය ඇති කරලා සතිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර බුදුහාමුදුරෝ ධර්මයේ දකපු තාලෙට මෙහි යත්තා වූ වෙනස් වෙන ගතිය, මෙහි යත්තා වූ පෙළෙන ගතිය, මෙහි යත්තා වූ අනාත්ම ගතිය දකිනකොට තමයි බුදුන් දැක්කොත් ධර්මයේ දකින්න පුළුවන් කියන වගේ Tamanට ඒ සත්‍ය පිළිබඳව සත්‍ය දර්ශන නැත්නම් ඇත්ත ඇති ඇති දකින්න දකින්න මේක කෙරේ බුදුමාකාර අර ඉස්සර තිබුණු සීලාරේ නැතුව දේවල් කරනවා තමයි නමුත් ඒ තරම්ම එලවෙලවා ඒ තරම්ම ඇබ්බැහි වෙලා ඒ තරම්ම අත්නෝමතික ගතියක් නැතුව ටික ටික ටික ටික එන්න පටන් ගන්නවා ආනේ විදිහට එව්ව හැබැයි සත්‍ය කෘත්‍ය නෙවෙයි. සතිය ඉස්සල්ලාම පෙන්වන්නේ తত্ত্বය. ඇත්ත ඇති හැටිය පෙන්වා දීම පමණයි. ඒ නිසා මුගව දෙනෙක් ඒ සතියෙන් බලාපොරොත්තු වෙන රෝග සුව කිරීමක් එහෙම නැත්නම් වෙන ආනි ආනිසංස ඒ කිසිම දෙයක් සතිය කෘත්‍ය නෙවෙයි. සතිය තියෙන්නේ ඇත්ත ඇති හැටිය පෙන්වන එක හරියට කණ්ණාඩියක් ඉස්සරහට ගිහාම ඒ කණ්ණාඩිය අර වගේ උත්තලාවතල නෙවෙයි නා ඒක ප්‍රകൃතිය පෙන්වන. හොඳ කණ්ණාඩියක් නම් ප්‍රകൃතිය පෙන්වන මිස ඕනෑමට වැඩිය ලස්සන කරලා පෙන්වන්නේ නැත්නම් උන්ට කැත කරලා පෙන්වනවා. දැන් සතිය අපේ ජීවිතේට මේ කණ්ණාඩියක් ඇල්ලුවා වගේ. මේකම තමයි දකින්න දේ පිළිබඳව පූර්ව නිගමනවලින් තොරව කැමැති අකමැති වලින් තොරව ඒක පෙන්වන්න පුළුවන් ශක්තිය තමයි සත්‍ය කියන්නේ. දැන් ලංකාවේ ලංකාව නෙවෙයි කොයි අත්තු මේ මේ දවස්වල කවුරුත් දන්නෝ ඔය ක්‍රිකට් කීඩාව ඉස්සර හිටියේ ක්‍රිකට් පිටියේ මැද හිටපු විනිශ්චයකාරවරු දෙන්න විතරයි. අම්පයස්ලා දෙන්නයි හිටියේ. මොකද මෑතකදී ඔය මහින්ද විජේසිංහ මහත්තයා තුන්වෙනි අම්පයර් කෙනෙක් අඳුරලා දුන්නා. ඒ කියන්නේ වීඩියෝ කැමරා එක. වීඩියෝ කැමරා එක යොමු කරලා තිබ්බට පස්සේ ඒක උදේ ඉඳලා හැන්ද වෙනකන් නැත්තම් ගේම් එක යනකන් සේරම වාර්තාගත කරනවා. අර මිනිස්සුයෝ දෙන්න කොච්චර කරත් කොච්චර ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ කෙනෙක් වුණත් ඒ මිනිස්සුන්ගේ දැන් අපේ ලංකාවේ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ ඒ විනිශ්චයකාරවරයා ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් නම් ඒ මිනිස්සු ඕස්ට්‍රේලියාවට පක්ෂග්‍රාහී වෙන්නේ නැති වෙයි කියලා හිතන්න අමාරු. මොකද මේ මනුස්සයන මනුස්සකමක් තියෙනවා, කැක්කුමක් තියෙනවා. නමුත් අපිට හිතන්න පුළුවන් මේ කැමරාව ඕස්ට්‍රේලියාව හදපු නිසා ඕස්ට්‍රේලියානු පක්ෂයට පක්ෂ වෙයි කියලා. ඒක වෙන්න බෑ. එහෙම එකක් නෑ. ඒක නිසා අර කැමරාව දෙන තීන්දුව අර ජාත්‍යන්තර මුත්තටම දක්ෂ පිංශකාරයට වැඩිය කොයි මනුස්සයෙක් පිළිගන්නවද දැන් ඕස්ට්‍රේලියානු රටේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩා පිටක ඕස්ට්‍රේලියාව හද කැමරාවකින් කරපු එකක් කියලා ලංකාවට බෑ ඒක ප්‍රතික්ෂේප කරන්න. ඒ මොකද මේ කැමරාවේ නෑ කලින් ගත්ත විනිශ්චය. මේ හෝම් ටීම් එකද මේ විසිටින් ටීම් එකද කියලා ප්‍රශ්නයක් නෑ. අන්න ඒ වගේ ඉතින් කැමරාව අන්තිමන මොන හරි ප්‍රශ්නයක් වෙච්චාම ස්ලෝ මෝෂන් රියැක්ෂන් රීප්ලේ දැම්මට පස්සේ ඒ කණ්ඩායම් දෙකම දැක්කට එහෙම නැත්නම් ඒ විනිශ්චයකාරය දැක්කහම පැහැදිලි තීන්දුවක් ගන්න. එහෙම නැත්නම් ලංකාවේ රැකේ නම් ගහන්නේ ලංකාවට විරුද්ධව ගත්ත තීන්දුවක් නම් නිකන් අහසින් අරගෙන ඕක ඕස්ට්‍රේලියාවේදී උනේ මේ මිනිස්සයා ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් ඒ නිසා පිට පිටුද්ද තීන්දුවක් ගත්තයි කියලා කොහොමදක් කටකට යන මොකද අර කැමරාවට වැඩි වෙන්නේ. ඒ වගේ තමයි අපි අපි පිළිබඳව ගන්න තීන්දුව හැමදාම වර්ණ ගැන්විලාමයි. අනිවාර්යයෙන්ම තණ්හාමාන දිටිකෙන් තුනේ පටලවිලාමයි තියෙන්නේ. අපි කියන්නේ මොකද මගේ හෘදේ සාක්ෂියට එක්කෝයි මම කතා කරන්න කියලා ඉතින් ගහපහ දෙන්න පටන් අරගන්න. නමුත් මේ හෘදේ සාක්ෂිය ගැන දැනට අපි පවතින එක නම් ඒක අනිවාර්යයෙන්ම තණ්හා මාන දිටුනේ පෙඟිලා තියෙනවා. අන්න එවැනි දර්ශනයකින් නැත්නම් මං ළඟ මේ තණ්හාමාන දෘෂ්ටි වලින් පැටලිච්ච වෙලාවක මගේ කය දිහා බලනකොට මට කවදාකවත් කයේ කය අනුව බැලිලක් කරන්න බෑ. මම බලන්නේ ඒක මට ඕනේ තාලෙටමයි. ඒ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී කියලා මට පේන්නේ හොඳට නම් ඉතින් හිත හොඳ වෙච්ච වෙලාවට හොඳට පේන හිත නරක වෙච්ච නරක වෙනවා. නමුත් මේ සතිචෛතසිකයේ පමණක් හිත ඒ වගේ වර්ණ ගැනීම කරනකොට වර්ණ ගැනීම වලින් තොර කලින් ගත්ත පූර්ණික වලින් තොරව ක්‍රියාත්මක කරන්න පුළුවන් එකම චෛතසිකය මේක විතරයි එවැනි චෛතසිකයකට විනිශ්චය බාර දීම කවදාකවත් පුතඥය කරන්නේ. පුතඥයෝ කවදාකවත් තේරෙන්නේ නැහැ මේ සංසාරයෙන් ගැලවෙන්න නම් මෙන්න මේ ස්වාධීන විනිශ්චයකාරයෝට විනිශ්චය දෙන්න කියලා. සරුවච්චන් වහන්සේ නමක් අනිවාර්යම කරන ප්‍රධාන බුද්ධ කෘත්‍යයක. පුතඥයන් ඇති කියන මේක උඹේම චෛතසිකයක්. මේ අනිකුත් චෛතසිකයක් අතර බොහොම ලැජ්ජාවට නෝන්ජල්කමට ඉන්න කෙනෙක්. කවදා හරි මේක ඉස්සරහින් තියපන්. තිබ්බ දවසේ මම උඹ දිහා බලපු තාට උඹට උඹ දිහා බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තුන්වෙනි විනිශ්චයකාරවරයා දෙන තීන්දුවට කිසි කෙනෙකුගේ පැකිලීමක් නැතුව යන්න පුළුවන් කියලා ඒ සත්‍යයිතසිකේ ඉස්සරහින් තියාගත්ත ගමන් අපේ ජීවිතය පිළිබඳව පුදුමාකාර අලුත් ගතියක් එන්න පටන් ගන්නවා. මොකද ඒක සද්ධාවෙන් ගන්න එකක් වගේ වර්ණ ගැන්නේ. වීර්යයෙන් ගන්න එකක් වගේ තටමන ගතියක් නැහැ. සද්ධාවෙන් ගන්න එකක් වගේ මුසපත් වීමක් නැහැ. ප්‍රඥාවෙන් ගන්න එකක් වගේ විචක්ෂණකමක් මෙන්න මේ වගේ වෙන් කළ නියම සතිය ඇති වෙන්න නම් පුදුමාකාර අපි ඉස්සලාම සතිය කියලා හිතාගෙන ওই වගේ එකක් නෙවෙයි. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට බණ අහනකොට අහනකොට තියෙනවා සතිය ඒ තලයේම ඒ මැඩුමේම ඒ කුඩේම හිටියට ඒ සංසිද්ධියම ස්වාධීනව බැලීමේ ශක්තියක් ඇති එකම චෛතසිකය. ඒ නිසා තමයි choiceless awareness කියලා. එහෙම නැත්නම් සතිය පූර්ණිකම වලින් තොරව ඇත්ත ඇති හැටියෙන් දැකීමේ ශක්තිය කියලා. අපි මේ සතිය පිළිබඳ නිර්වචනය හොඳට තේරුම් අරගත්තොත් සතිය කරන්නේ මානසිකාර්යය වගේම යමකට යොමු කරාද ඒක තීරුම් බේරුමක් නෑ ඒකට පැත ගන්න. දැසගෙන ඊගාව චිත්තක්ෂණෙත් ඊගාව චිත්තක්ෂණෙත් ඒකම ලැබෙනවා නම් ඒක පිළිබඳව පූර්ණ ස්වාධීන කොමිෂන් වාර්තාවක් සපේ. ඒ කවදාකවත් අපේ රුචියට නෙවෙයි යන්නේ. මේ නිසාම වෙන්නේ නැති අපි ස්වභාවයෙන් සතියට අපි වාර්තාවේ ලේකම් තරතුර දෙන්නේ නැහැ. අපි දෙන්නේ සද්ධාවට, අපි දෙන්නේ වීරියට නැත්තම් මේ සමාධියට ප්‍රඥාවට. ඒක බොහොම වර්ණවත් අපිට ඕන විදිහට හැඩගස්ස ගන්න පුළුවන්. සතිය නෑ බොහොම අව්‍යාජයි. බොහොම ඇතුළට බබලන දෙයක්. බොහොමත්ම මුල පටන්ම විනිශ්චයකාරවරයෙක් තියෙන උන ශක්තිය තියෙනවා. නමුත් ඒක ඒක විශ්ින් කවදාකවත් ඉස්සරහට එන්න කියාත් චෛතසිකය. මේ මුල් කාරණා ටික හරි ලස්සනට ওই ඥානපෝනික ස්වාමීන් වහන්සේගේ ඔය Power of Mindfulness කියන පොතේ සඳහන් කරලා තියෙනවා මේ සතියේ තියෙන මේ අව්‍යාජ ඇතුළත බබලන ගතිය දැනගෙන මේකයි අපේ ගැලවම කියලා කියලා දෙන්නම් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. එවැනි කෙනෙක්ගේ කියමනකින් මිස අපි කවදාකවත් මේ ජීඳා වැඩ කටයුතු කරන සත්‍ය ඉස්සරහින් තියාගන්න අපිට නම් නිකන් ස්වභාවයෙන් නිරුත්සාහයෙන් කවදාකවත් වෙන්නේ. ඒක තමයි අපි දවල් ධර්ම සාකච්ඡාවෙත් මතක් කරේ. ද්වේ මේ භික්ඛවේ පත්‍ය සම්මාදිට්ඨිය උපාදාය. මහනි සම්‍යක් දෘෂ්ටිය පහළ වෙන්න ප්‍රත්‍ය දෙකක් අවශ්‍යයි. එකක් නැතුවම බැරි ප්‍රත්‍ය තමයි පරතෝච ගෝසෝ අනුන් කියන දෙයක් ඇහෙන්න ඕනේ. කවදාකවත් සම්‍යක් දෘෂ්ටිය ඇතුලෙන් පහළ වෙන්නේ. ඇතුලෙන් පහළ වුණා නම් අනිවාර්යයෙන්ම මිත්‍යා දෘෂ්ටිය. යන්නේ මිත්‍යා දෘෂ්ටිය බලන කණ්ණාඩිය තමයි මිත්‍යා දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටියක් බවට බලන කණ්ණාඩියත් ඇතුලෙම තියෙන එක තමයි සතිය. මේ සතිය ඉස්සරහින් තියාගන්න අපමාදේන භික්කවේ සම්පාදේත කියනක තරුවත්යන්සේ දේශනා කරේ. අන්න ඒක ආවට පස්සේ වෙන මිත්‍යා දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි වශයෙන් සතිය සතිය වශයෙන් ඊ ගාවට යෝනිසුමනස්කාරය එකතු වුණාට පස්සේ අන්න සතිය ඉදිරියට පැරේ. ඒතර මුලින්ම මේ ගඟ දිග පහළට ගලනවා වගේ තමයි අපේ රුචිය අනුව, අපේ අභිමතය අනුව, අපේ පරිණතිය අනුව කල්පනා කරන එක ගඟ දිග පහළට යෑම. සත්‍යයෙන් බලනවායි කියලා කියන්නේ ගඟ දිග ඉහළට යෑම. පටිශෝතගාමි සත්‍ය තමන් මේ ඉන්න సంతාණයටවත් පක්ෂග්‍රාහීත්වයක් නැහැ. මේක හරියට ටේප් රෙකෝඩර් එකකින් ශබ්ද ගන්නකොට හොඳ ශබ්ද ගන්නවා, සભ્ય ශබ්ද ගන්නවා, අසભ્ય ශබ්ද ගන්න නැහැ කියලා ඒකට එහෙම එකක් නැහැ. කැමරාවකින් රූපගත කරනකොට කවදාකවත් ඒ පක්ෂයක් හෝ හොඳ නරක බේරිලක් නැහැ. ඒ වගේ තමයි සතිය හරිම යාන්ත්‍රික දෙයක්. ඒකෙන් කරන්නේ ඇත්ත ඇති හැටියට පෙන්වන එකයි. ඒ නිසාම ඒක වර්ණ ගන්නේ නැති නිසාම අපි සතියෙන් ඉන්න දේවල් ඉච්චර නම්බු කරන්නේ. ඒ වගේම තමයි සතිය ඉදිරියට එනකොටම පුතුම ආධ්‍යාත්මික ගතියක්, පුතුම ආගමික ගතියකට යනවා. හැබැයි ඒකටම සීමා වෙන්නේ නැහැ. ගණන් ශාස්ත්‍රයට සතිය යොදවනවා. චිත්‍ර අඳින්නට සතිය යොදවනවා. ඕනම විශයකට මේක යොදවන්න. නමුත් ඒ කරන ඇත්තෝ දැන් නම් ලෝකේ පොඩ්ඩක් එතන පටලවිලා තියෙන්නේ කවදා හරි තේරෙයි. ඒ සතිය හරි පැත්තට આવොත් ඒක එතන නතර වෙන්නේ නැහැ. වෙන විදිහකට කියනවා නම් යම් సంతානයක චිත්ත సంతානයක සතිය පිහිටෙවුවා නම් පළපදියම් වුණා නම් අම්මා මුත්තරුවත් ආය යන්නේ නැහැ. ඉත්තෑයකට කබල්ලාය කියලා මුත්තාපල්නෝයන් කියලා කිව්වයි කියලා අපි කතාවක් තියෙන නිසා කවදා හරි නෑදෑකමක් තියෙනවනම් යාළුකමක් තියෙනවනම් සහෝදරකමක් තියෙනවනම් මොන්නම උපක්‍රමයකින් හරි ඒ පුද්ගලයාගේ චිත්තසංතානයේ සතිය පළපදියම් කරලා දුන්නොත් ඒක තමයි අපිට කරන්න තියෙන ලොකුම නෑකම. ඒක තමයි ලොකුම ඕනෑකමත් ඒකමයි. ඒකයි සරුවචනාංශේ ඒ 45 වක් ධර්ම දේශනා කළ අවසාන අවස්ථාවේදී අප්‍රමාදේන භික්ඛවේ සම්පාදිත කිව්වේ මේ වැඩේට ප්‍රමා වෙන්න එපා. අටුවාවෙන් මේ නිසා සත්‍ය සමානයි අප්‍රමාදේ කියලා බීජ ගණිතමය සමීකරණයක පෙන්වන අප්‍රමාදිතමයි සතිය කියන්නේ. ඉතින් ඒ නිසා සතිය පිහිටවපු කෙනෙකුට නැත්නම් පිහිටවල වරද්දාගත්ත කෙනෙකුට තාමත් සත්‍ය පිළිබඳව සතුට නැති කෙනෙකුට මේ විස්තර ඇහෙනකොට උංගා ඒ පිටකාටු අයින් කරලා හොඳ බැත වෙන් කර ගන්නවා වගේ මෙන්න මේකයි මම කළ යුත්තේ කියලා හැඟීමක් ඇති කරගන්න. ඒ නිසා මේ සතිය සීලයට යොදවනකොට එච්චර උපවත් මට්ටමක් එන්නේ. මේ සතිය සමාධියට යොදවනකොටත් ඔබ මට්ටමක් එන්නේ. මේ සතිය විපස්සනාට යොදවනකොට තමයි ඒකේ උප්පරීම රංගනේ. උප්පරීම දක්ෂතාවය එන්නේ. ඒත් මුල් මුල් අවස්ථාවේදී විපස්සනා ඔක්කොච්චර ඉහළට යනකොට සතිය වෙනස් වෙනවාද කියනවනම් සතිය විසින් සතිය ප්‍රතික්ෂේප කරන සතිය කියලා කියන උපකරණයක් පමණයි වැඩ ඉවරනකොට උපකරණය අයින් කරන්නේ වෙන මොනම චෛසිකයක්වත් ඔය වැඩේට කැමති නැහැ ඕනම චෛසිකයක් ඒ වෙලාවට කියනවා මම මෙච්චර දේවල් කරා මට පරිගවන්න සතිය කවදාකවත් පරිගිල්ලන්නේ නැහැ එයා කරපු සේවය එතන එකමයි කරන්නේ එකතුවකුත් නැහැ ඵලයන් කෙනකොට යන්න බෑ. අන්න ඒ තරම්ම ඒ මුත්තක ස්වරූපයෙන් වැඩ කරන එකම චෛසිකය කියලා අඳුරගන්න. ඒ නිසා අපි පටන් අර ගන්නකොට සතියට ගෙවන්න ඕනේ. වැඩ කරන කරන යන වෙලාවේදී එතන එතන ගනුදෙනුවක් විතර අවසානයේ සතියක් පැටෙන දුක්ඛ සත්‍යයයි සතිය අයින් වෙන්න කියනකොට කිසිසේත්ම අපහු මේ අතුරු අන්තර මොනක්වත් නැතුව අයින් වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සතිය ඉස්සරහින්ම කියලා මේ බොජ්ජංග ධර්මන සඳහන් කිරීම එච්චර පුදුමෙන්න කාරණාවක්. සත්‍චිත් බෝධිපාක්ෂික ධර්ම වල මුලින්ම සතර සතිපට්ඨාන තිබීම එච්චරම පුදුමෙන්න කාරණාවක් නෙවෙයි. මෙතෙක් කල් තිබුණේ හුඟක් වෙලාවට එවැනි සතියක් ඇතිකරන්න සතියක් පටන් ගන්න සතිය ගැන බණහඬ සුදුසුකම් තියෙන්න ඕනේ කියලා අපි බොරු හුඹස් බයක් තිබුණා. දැන් ඒක නෑ. දැන් කියන ඕනෙම කෙනෙකුට සතිමත් වෙන්න පුළුවන්. අන්‍යාගමික ඇත්තන්ට සතිමත් වෙන්න පුළුවන්. ඇත්තටම හිතානින්ද අපිට වෙන්නේ ඔන්න ඕකයි. අපි මේ ආගම කිව්වට බුද්ධ ආගම අපේ ඇත්තෝ 99%ක්වත් මේ සතිය අඳුරන්නේත් නැහැ ක්‍රියාත්මක කරන්නේත් නැහැ. නමුත් බුද්ධ ආගම කියන්නේ නමුත් ප්‍රයෝජනේ සලකලා බුද්ධහගම් කරන ඇත්තෝ අන්‍යාගමිකෝ නැත්තෝ අඳුනන්නේම බුද්ධහගම මෙන්න මගේ භාවනාත්වලින් සතිය තුලින්. නිසා අපිට හිතානින්ද සිද්ධ වෙයි එවැනි ඇත්තෝ කමඨාන් සූත්‍ර කරන්න ගෙන්න ගන්න කර්මස්ථානාචාරී තත්ත්වයට ගන්න ඒ තරමටම ඒ ප්‍රශ්න පරිච්ඡ ලෝකය මේ සතිය ඉදිරියෙන් තියාන කටයුතු කරනවා. ඒ අත්තන්ට ඒක තියා විවෘතව එහෙම නැත්නම් පක්ෂග්‍රාහීකේ තොර බවින් කටයුතු කරනකොට සතිය අත්තන්ට ගොඩක් අනුග්‍රහ කරනවා. අපි බලාපොරොත්තු වෙන සතියෙන් මේ ශ්‍රද්ධාවේ වැඩ. වීරියේ වැඩ, සමාධියේ වැඩ, ප්‍රඥාවේ වැඩ. ඒ තාකල් ඒ සතියට නියමාසනෙ ලැබෙන්නේ නැත්නම් ඒ සත්‍ය කෘත්‍ය කරන්න බෑ. ඒ නිසා භාවනා කරනකොට හුදුවට තේරුම් අරගන්න ඕනේ සතියෙන් කරන්නේ අරමුණට හිත යොදවන එක. එළඹ සිටීම. එයින් එහාට හොඳ නරක කියා දීමක් හෝ හොඳ නරක නිවැරදි කිරීමක් සතියෙන් කරන්නේ. පාපම් පාපතෝ පස්සත කියන ඇත්ත ඇති හැටි දැකීම තමයි සතිය කියන්නේ. ඒ නිසා අපි නිතරම අපි ගමනක් පිටත් වෙන්න ඉස්සලා අඳු පෙරඳගෙන ඉවරලා කණ්ණාඩියේ මූණ බලන්න වගේ ඕනේ වැඩක් කරනකොට සතියෙන් කටයුතු කරනවා නම් අපිට මේ මෙතෙක් කරපු ආලිත්තම් කිරීම, ආයිත්තම් කිරීම හරිද වැරදි කියලා දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. මෙන්න මේ සතිය පිහිටවීම සඳහා මූලික ලක්ෂණ වගේක් අවශ්‍යයි. මන්ද වේගයකින් වැඩ කරන ගතිය අවශ්‍යයි. වේගයෙන් වැඩ කරනකොට සතිය පිහිටීමේ ලොකු පටලැවිලි එනවා. ඒ සතියට අර කිඳා බැහිම වෙන්න බෑ. අපි ආයෙත් මතු පිට පොළාපයින් ගතියට එනවා කලබල වෙනවා. ඒ නිසා වේගය අඩු කිරීම බොහෝම මූලික අවශ්‍යතාවයක් සතිය. ඒක නිසා කියනවා සතිය පටන් ගන්න කෙනා දවස පුරාම සතිය පිළිවන්න උත්සාහ කරන්න යන්න එපා. Tamanට පාලනය කර ගන්න පුළුවන් පුංචි තැනකින්, ලේසි තැනකින්, පුද්ගලික වැඩකින් සතිය පටන් ගන්න. එහෙම කරගෙන ටික ටික ටික ටික පතුරනකොට අනිවාර්යයෙන්ම මේක සූරතාවය ඇති වෙනකොට සාමාන්‍ය වේග තියෙන වැඩවලටත් යනවා. ඉතින් මේක විස්තර කරන්න ගිහිල්ලා යතුවාවත් ටීකාව සඳහන් කරනවා යථාපාකතං විපස්සනා බිනිවේසෝ. සතිය ඉස්සර කරන විපස්සනා වඩ පටන් ගන්නවනම් යම ප්‍රකටද එතනින් පටන් ගන්න. අප්‍රකට දේවල්, සියුම් දේවල් කල්පනා කර කර ප්‍රකට දේෙන් පටන් ගන්න වැඩේ අවුල් කරගන්න. ඒක සාමාන්‍යයෙන් ආචාර්යවරු කියන්නේ සිංහල භාෂාව උගන්වන්න ගියාම මුලින්ම තියෙන අයන්න අන්තිමට තියෙන ශ්‍රීයන්. ඔය දෙක එකක්වත් දරුවෙකුට පටන් ගන්නකොට කියලා දෙන්නේ. අයන්න තමයි නැකතට අකුරු ලියනකොට ලියන්නේ. ඒකට දරුවට කියලා දෙන රයන්න හරි තයන්න හරි. ඔය දෙක හරි ලේසි කියලා දෙන්නේ. රහුමක් අඳින්න කට ඇරිලා දක්ෂිනාවර්ත වුණොත් ප්‍රයන්න ඇදෙනවා. වාමාවර්ත වුණොත් අයන්න ඇදෙනවා. ආ ওই දෙක වෙච්චාම රට කියලා ඔන්න පුංචි තැනකින් පටන් ගත්තාම අන්තිමට ආයන්නට ගිහිලා ශ්‍රීයන්නට ගිහිලා දිගට යන්න පුළුවන්. ඒ නිසා භාවනා ජීවිතේ නැත්නම් නියම උපදේශපන්තිකින් පටන් ගන්නවා නම් අපිට ඒ සුදුසුකම් තියෙනවා. හැබැයි ලොකු අතු අල්ලන්න යන්න. දන්නා තැනින් පටන් අරගන්න. ඒ නිසා සතියේදී දේශිතනම් පටන් ගන්න එක වැඩ කරගෙන යනකොට මද වේගයකින් නැත්නම් වේගය අඩු කරලා යෝගාවචර ගතියෙන් පටන් අරගන්න එක වගේ ඒ ලකුණු ඇති කරලා ඒකටම යොදන තැන් තමයි භාවනා මධ්‍යස්ථාන කියන්නේ. නමුත් එදිනදා වැඩවලදීත් මේක සම්බන්ධ කරගන්න පුළුවන්කමක් එනවනම් ඒ යෝගාවචරය ඉෂ්ටි වේවා පුරුෂ වේවා කාර්ය බහුල වේවා නැති වේවා කොයි තැනක තිබුණත් සතියට ඕනම වෙලාවක ඉඳතියි. අන්තිමට බලනකොට ඇත්තටම කාර්ය බහුල ජීවිත කෙනෙකුට මත හිතන්න වෙනවා. අභියෝගශීලීව සතියෙන් නොයුත්ව නැත්නම් සතිය පිහිටවන්න බැරිව බෑමයි කියලා මොනවද ජීවිතේ තියෙන්නේ මොනම දෙයක්වත් නැහැ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරන මේ ආනාපාන සති සූත්‍රය සඳහන් වෙන මේ 16 ආකාර ආනාපානේ භාවනා කරා නම් රාහුල ස්වාමීන් වහන්සේට රාහුලේ උඹේ සිහිය යන මේ පන යන අන්තිම චිත්තක්ෂණේ උඹට යන හුස්ම පිළිබඳ සතිය පිහිටනවා කිය. ඒක අන්‍ය විහිිත වෙන්නේ නැහැ කලකොල වෙන්නේ නැහැ කරන්න බැරි වෙච්ච වැඩ හෝ කරපු පව් ගැන හිතෙන්නේ අන්තිම චිත්තක්ෂණය සතියෙන් ගත කරන්න පුළුවන්. ඒ නිසා ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා තොරතුරු පෙන්වන්න පුළුවන් මතක හිතින ගතිය, සරණ ගතිය කියන තමයි සරතා කියන ක්‍රියාපදයෙන් තමයි සති කියන නාමපදය හැදිලා තියෙන්නේ. වෙච්ච දේ කැඳේ ගල බේරුවා වගේ හොඳ පිරිසුදුකමක් ඇති වෙනවා. ඒක තමයි අපි අධ්‍යාපනය කරන අයට සතිය වඩන්නේ කියලා කියන්නේ. ගණන් අයට, අන්තන අයට, චිත්‍රාන්දින අයට, නිර්මාණ ශිල්පී කරන අයට දුවට සතියක පිහිටවල වැඩේ පටන් අරගත්තොත් අර වෙන්ද වගේ අවුල් පාස නැතුව මේ කරගෙන යන්න. නමුත් අර මං කලින් කිව්වා වගේ ඒව පටන් අරගත්තට සතිය මූලිකම එල්ලේ තියෙන්නේ මේ චතර සත්‍ය චතර සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධයයි ඇත්ත ඇති හැටි දැන ගැනීමයි ඒක මොනම පැත්තකින් පටන් අරගත්තත් ඒ යන්ත්‍රයේ දිගටම ක්‍රියාත්මක කොච්චර දුරට ක්‍රියාත්මක වෙනවද කියනවනම් අනිත්‍ය දෙයක් තියෙනවනම් දුක් කෙලවන දෙයක් තියෙනවනම් අනාත්ම දෙයක් තියෙනවනම් ඒ තියෙන තාකල් සතියට ඒකෙන් ජවේ. යම් තැනක කියලා සතිය නිත්‍ය සුඛ සුබ තැනකට යනවාද එතන තමයි සතිය නතර වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙන තාකල් යන්ත්‍රයට තෙල් වැටෙනවා. ඒක නිසා ඒ මේ සෙන් බුද්ධහගමේ කතාවක් කියනවා සතිපත් වුණාට පස්සේ ඔබ කොහේ හිටියත් ඔබ දැන් ඉන්නේ ඔබ ගෙදර බලා ආපහු යන ගමනේ. සතිමත් පුද්ගලයා කවදා හෝ අනිකාට පරිේක්ම නිවනට යනවා. යනවාමයි නිවන තමයි අපි මේ බලාපොරොත්තු වෙන නිත්‍ය සුඛ සුබ. යම්ම දෙයක් අනිත්‍ය නම් යම්ම දෙයක් දුක නම් යම්ම දෙයක් අනාත්මය නම් ඒ තුල සතිය ඉබේම ක්‍රියාත්මක වෙලා ජවක වෙලා ශක්තියක් ලබන. මේ මේ සූර්ය ආලෝක වලින් සූර්ය කිරණ ලබා ගන්නවා. සම්තනක අනිත්‍ය දුක අනාත්ම තැනට ආවට පස්සේ සතිය පැත්තකට වෙලා අනි මේ නිත්‍ය සුඛ සුභ තැනට ආවට පස්සේ සතිය පැත්තකට වෙලා ඒ නිත්‍ය වූ සුඛයට ඉඳසන. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපේ යෝගාවචර ජීවිතේට මුලිමුත් සතියයි මැදිමුත් සතියයි අවසානෙත් සතියයි. ඒ වගේම අපිට ආදරය කළ යුතු, ගෞරව කළ යුතු, බුදලිය දෑවැද්ද දිය යුතු යම් කෙනෙක් ඉන්නවනම් එයාට පුරුදු කරලා තියෙන තියෙන සතිය. ඒක පුරුදු කරලා දුන්නාට පස්සේ ਸਰව මංගල සාධන නිසා සරුවචනanse සඳහන් කරනවා සතිපංක සතිකෝපන බික්වේ සබ්බත්තිකං වදාන. සතිය මහණෙනි සෑම තැනදීම කැමැති වේ යුතුයි. කිසිම තැනක් නැහැ සතිය නොවිය යුතු කියලා. ඒක නිසා අපි මෙතොක්කල් යම් බණක් අහලා ධර්ම සාකච්ඡා කරලා භාවනා කරලා කෙරුවනම් අපේ මේක ලාභයක් වෙලා තියෙනවා. මේ ලාභය අපිට මනින්න පුළුවන් වෙන්නේ සතියේ. අද මේ ධර්ම කොටාචත් ඒ සතිය වැඩිවීමටම හේතු වාසනා වේවා. මේ කොටාචේ දිනු පවණු කරන ඉස්සරහටත් මුළු දවස පුරා කරන සෑම කටයුත්තක්ම සතිය වැඩිවීමට ප්‍රශ්න පත්‍රයක් අභියෝගයක් වාටපත් කරගෙන සති වේපුල්ල භාවේ නැත්නම් සති සම්පෝච්ඡංගේ සම්පූර්ණ කරමින් ඒ ඊගාවට කෙරෙන තියෙන මාර්ගාංග සම්පූර්ණ වෙලා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන කටයුත්ත දක්වාම මේ සතිය කල්යාණ මිත්‍රෙක් වාගේ සංසාරගත සහෘදෙක් වාගේ අනතුරට පිහිට වෙන උපකාරයක් වාගේ කරගෙන යන්න ඒ නියම දර්ශනයක් පහළ වේවා තමන් මෙතෙක් කරගන්න ලද උත්සාහයනොත් මේ ධර්ම කොටස එක්ක ඍජුව වහාම සම්පූර්ණ කරගෙන කිප්පා විඥාවෙන් සුඛ ප්‍රතිපදාවේ මේ ගමන සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ සති සම්පෝඥාංගය ගැන සඳහන් කරන දේශනාව මෙතන සමාප්ත කරනවා සියලු දිනාටම සතියෙම සිටිත්වා කියලා ප්‍රාර්ථනා. දහයි පැයකුත් කාලක් අපි ගත කළා තියෙන ධර්ම දේශනාව සඳහා ඉතින් මෙතෙක් මතක් කරගත්ත කාරණා කාරණා පිළිබඳව කිය යුතු කළ යුතු කරුණු දෙයක් තියෙනවා නම් අපි ඒකට වෙලාව දෙමු. එහෙම නැත්නම් දෙවියන් පින්ජීමේ ඥාතීන් පින් පැමිණීමෙන් සහ මේ પરමාර්ථ සිහිපත් කර ගැනීමෙන් අපි මේ දේශනා වාරයේ ඒ වගේම ශ්‍රවණ සති වාරයේ સમાප්ත කරමු කියලා මම ඉස්ලාම සත්‍යයෙන් කරන්නේ සිද්ධියක් කියලා කියන්නේ දෙකක එකතුවක් බව පෙන්නලා. කිසිම දවසක ලෝකේ සිද්ධියක් වෙන්න බෑ දෙකක් නැතු. ඒ නිසා සිද්ධියක් නම් එකක් නෙවෙයි කියන එක තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. මොනවා හරි දෙයක් වෙන්න දෙකක ගැටුමක් ඕන. ඒක තමයි නාම රූප පරිච්ඡේද ඥානය මොනවා හරි දැක්කට කවදාකවත් දැක්කයි කියන්නේ මේක නැවත නැවතත් බannකොට පේනවා. කුස්මරලක් ඇවිල්ලා නාදී හැපෙන්න ඕනේ දැනීමක් ඇති ඒ දෙක නැතුව වෙන්න බෑ කියලා මේ දෙකේ කොටසක් නාම කොටස් කොටසක් රූප කොටස් කියලා තියෙනවා. ආන්න ඒක උගක් වෙලා බලනකොට හැම සංසිද්ධියක්ම අඩු ගන්න දෙකට පැකිලා. ඒක ගන්න නෙවෙයි. හොඳට බල බල ඉන්නකොට වෙන රූප කොටාසෙ ඉන්නේ ඒකට අදාළ හේතුවක් නිසා නාම කොටාසෙ ඉන්නේ ඒකට අදාළ හේතුවක් නිසායි කියලා ඒ හැම සිද්ධියකටම ආසන්නයෙන් බලපාන කාරණාව හේතුවත් එක්ක ඒ දේ පේනකොට දෙක දෙපැත්තට හතරට බෙදෙනවා මේක හරියට යුක්තාණුව සයිඩ් දෙකට කැඩනවා ඊට පස්සේ යුක්තාණුව හතරට කැඩනවා වගේ සිද්ධියක් කියලා කියන්නේ ඒක ගණයක් එකක් නෙවෙයි එතන ගොඩක් තියෙනවා කියලා ආනෝ විදිහට නාම රූප වශයෙන් නැත්නම් දෙකක ගැටීමක් දෙක වෙනවා ඊට පස්සේ එක එකට හේතු තියෙනවා කියලා ඒව බලනකොට හතරට කැඩලා බලන්න එතකොට සිද්ධිය දිහා එක සැරයක් බලලා බෑ අඩු ගන්න හතර සැරයක් බලන්න ඕනේ කියලා බලහන් ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට එක වස්තුවක තියෙන කොටස් කොටස් වෙන් වෙලා බලන්න බලන්න බලන්න ඒ පුංචි පුංචි කොටස් වල තියෙන අනිත්‍යතාවයේ ඝණයට වැඩිය හොඳට පෙන්ලා පේන්න පටන් ඒකේ වැඩ රාජකාරි ගොඩක්. ඒ පුංචි කොටස් වල ඊට වැඩිය පුංචි කොටස් තියෙනවා. මේ සෑම පුංචි කොටසක්ම බොහොම සක්‍රියයි. දැන් අපි ආස්වාද ප්‍රසවාසයේ එකක් විදිහට බල බල ඉන්නකොට අපි තුමු කැටි කැටි 3 4කට පේනවනේ. ඒ 3 4ට පේනකොට හිත හොඳව කර්මන්නේ. ඒ පුංචි කොටස් ඇතුලේ ක්‍රියාශක්තිය පේනවා. අනිත් වගේ ඕනම දෙයක් කොටස් වලට කඩ කඩ කඩ කඩ යනකොට ඒකේ තියෙන මේ විනාශ වෙන සුළු ගතිය පරිණාම විපරිණාම ගතිය කොහොමඩක්වත්ම කඩන. ඒකට පේනවා මේ පෙනෙන පෙනුමෙන්ම එකක් දිහා බොහෝ වෙලා බලන දකින්දා බැස්සොත් අනිත්‍යතාවය කියන වෙනස් වෙනවයි කියන එක කොහොමඩක්ම කඩන්න බෑ. නමුත් මේ කියන්නේ අන්තිමට බහැලා සියල්ල අනිත්‍යයි කියන එක මේ දැන් බලන එකේ කොටස් වලට ගන්නොත් අනිත්‍යයි. ඒක දිහා බලන ඉන්නකොට අර වස්තුවේ දේ තිබුණ ප්‍රිය ගතිය එහෙම නැත්නම් මේක මම සතු කරගන්න ඕනේ මේක දිගට පවත්වන්න ඕනේ කියන එක පවත්වන්න බෑ මේක අනාත්මයි මේ දුකක් මේක තමයි ලෝක ස්වરૂපය කියලා ආවට යාන්තමට බලන බලන දේ හරියට ලේසර් බීම් එකට ඇද්දුවා වගේ. එහෙම නැත්නම් මේ අල්ට්‍රා වයලට් එකකට ඇද්දුවාගේ වැටිච්චි ගම නොපෙනුනා ටික වෙලා කරන පුප්පු ගන්න පටන් ගන්නවා. ආන්නේ විදිහට ආවට යාන්තමට බලන බලන වස්තුවේ තියෙන නිත්‍ය සුඛ දුක ගතිය නැති කරලා අනාත්ම ගතිය දැකීම තමයි සම්මස්තන අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. ඒවුව සතියේදී ඒව නෙමෙයි සත්‍ය කියන්නේ. ඒක සංපජඤ්ඤය සිදුවේ. සත්‍යයෙන් කරලා තියෙන්නේ අර එක දැක්ක බලපු දෙයක් නැවතත් හිතියොත්. අලුතෙන් බැලුවා වගේ තමයි බණ ඉස්සලා දැකපු එක වශයෙන් බලන්නේ. ඉතින් බලාන ඉන්නකොට ඉන්නකොට තමයි මේ සිද්ධිය ඇතුළත දෙකට බෙදෙන ගතිය, දෙක හතරට බෙදෙන ගතිය වගේ සත්‍ය ඉඳ අරගෙන දුන්නට පස්සේ විදියට කියනවනම් චක්‍රයකට කියලා චක්‍ර කෑල්ල ඇල්ලුවට පස්සේ අපිට ලේත් මැෂින් එකකට තියෙන ඕන විදියට මේ කැටයන් කොටන්න පුළුවන්. මොකද ඒ තාක්කල් මේක මැෂින් එකේ සෙන්ටර් වෙලා තියෙන්න ඕනනේ. සත්‍ය කරලා තියෙන අනේම අල්ලලා. නිසා ඒත් එක්කම සද්ධාව හෝ වීර්ය හෝ සමාධිය හෝ ප්‍රඥාව හෝ නිසින්ද වැඩෙනවා. මොකද සතිය ඒ වස්තුවම අල්ලා අල්ලා එනේන වාරේ ආස්වාස එනේන වාරේ සාදරව බලන. ප්‍රසවාස එනේන වාරේ සාදරව බලනකොට හරියට එක දිගට ආස්වාසි බලා ඉන්නවා. හරියට එක දිගට ප්‍රසවාසි බලා ඉන්නවා. ඒකේ තියෙන ඒ සංගවී තියෙන ලක්ෂණ මතුවෙන පටන්. ඒක වුණාට පස්සේ ඇත්තටම ඒ කියන්නේ සතිය එළ අරමුණකට පිට දාන්න පුරුදු කරාට පස්සේ අනිත්‍යව නිකම්ම නිකං ඉබේම සිදුවෙන දෙයක් නිකන් සාමාන්‍ය කියනවා නම් රටක සාමය ඇති වුණාට පස්සේ ඒ රටේ ආර්ථික වර්ධනය ඉබේ එනවා. ඒ රටේ සාමය නැත්තම් ආර්ථික වර්ධනය ගන්න බෑ. ඉස්සෙල්ලාම අපිට ඕන කරලා තියෙන්නේ රටවැසියන්ට සාමකාමී වෙන්න සලසලා දුන්නොත් ඉතින් ආර්ථිකය හැදෙන එක තමයි මේ ඇත්ත ඇති ඇති දැක්කා නම් ඒක පිළිබඳව වැරදි මතවත් ඒක පිළිබඳව වැරදි මතාන්තරවත් එන්නේ නැහැ. ඇති ඇති පේනකොට අනිත්‍ය දුක්ඛ නාම තමයි පේන්නේ. ඉතින් අපිට දැන් නොපෙනෙනවා නම් නොපෙනෙන්නේ මේ වස්තු පිළිබඳව තියෙන අවිද්‍යාවත් තණ්හාවත්. ඒව කපන එක නෙමෙයි සතිය වෙන්නේ. සතිය තියෙන්නේ අරමුණට හිත දාලා දෙන එක විතරයි. නිතරම කන්ෆ්‍රන්ටේෂන්. මේ මූණට මූණ දාලා පෙන්නන එක. ඉතින් අපිට දුකක් ආවත් ඒක ඒ විදිහට මූණ දාන්න පුළුවන්. සැපක් ආවත් පුළුවන්. හරි ගියත් පුළුවන්. වැරදුනත් පුළුවන්. ඉතින් මේ මූලික වැඩේ අපිට පුළුවන් මම කරමි කියන හැඟීම ඇති කරගත්තා නම් දවසේ ඕන වෙලාවක බලන්න පුළුවන් කොතනදීද සත්‍ය පිළිබඳ බැරි. ඊට පස්සේ එකක් කරගෙන බොහෝ වෙලා බලා හිටපුවම තමයි අර විදිහකින් අර විපස්සනා ඥාන වැඩිමක් වගේ වෙන්නේ. අනිත්‍යවත් පොටි පොටි ෆ්ලෑෂස් දුන්නට ඒ විපස්සනා ඥාන විරුද්ධ වෙන්නේ නමුත් බොහෝ විට ඒ වගේ දේවල් පහළ වෙන්නේ මූල කර්මස්ථානේ නැත්නම් එකටම ගත්ත දිගටම පවතින අරමුණේ තමයි. ඉතින් ඇත්තටම ඔය සතිපට්ඨානෙන් විපස්සනාවේ බලාපොරොත්තුන පසු ප්‍රතිඵල සත්‍ය කෘත්‍ය නෙවෙයි. සත්‍ය කරලා තින්නේ ඒ වෙලාවේ මූණට දාලා දෙන එක පමණයි. ඒක කියනවා අතයි සිංහයයි දෙන්නගේ සටන ගත්තාම මේ සදාතනික ප්‍රශ්නයක් තමයි කැලේ රජා අලියද කැලේ රජා සිංහයද කියලා. අර ඉන්දියාවට ගිය මේ බටහිර ජාතිකයෙකුට මේක දකින්න හම්බෙලා තියෙනවා. එයා හොඳට මේක ෆිල්ම් කරනවා වගේ බලාගෙන හිටියලු යම්තාක් අලියා සිංහයාට මූණ දාගෙන ඉන්න තාක්කල් අලියා අරසයි. සිංහයා බලන්නේ කොහොම හරි අත්තාගේ පිටිපස්සට යන පිටිපස්සට ගිහිල්ලා නැග්ගොත් ඇඟ උඩට ඇතා ඉවරයි. ඇතා ඉවර කරනවා. ඇතා කරන්නේ සිංහයා හැරෙන හැරෙන පැත්තට හොඳේ දඟවත උට වැඩ කරන්න පුළුවන් හරි දින ඉස්සරහ හොඳේ ඒකේ පණින්න දෙන්නේ. සිංහයා බලන්නේ මෙහෙන් පැනලා මෙහෙට යනවා. මෙහෙන් පැනලා මෙහෙට යනවා කොහොම හරි අතගේ පිටිපස්සට යනවා. අත ඒක දාන්න. ඒ නිසා සිංහයාට වුණ දාලා ඉන්න තාක්කල් අත වැටෙන්නේ. සිංහයා පිටිපස්සට ගියා නම් ආයෙ කතා කරන්න දෙයක් නැහැ පැන්න ගුම්බත්තරේම පර. ඒ නිසා අරමුණට වුණ දැම්මොත් අරමුණත් ගන්න බෑ. අරමුණට පිටිපස්සේ දැම්මොත් එල්ල වෙලව කන. අර පස්සේ බල්ලෙක් වැඩ යනකොට කිව්වොත් බල්ලා දිගේ දුවන්න කිව්වොත් බල්ලා හපනවා. නතර වෙනවා කියලා නතර වෙලක් කියවනවා. ඒකට ඒවත් වෙනවා. නමුත් මූණ දැම්මොත් කනවා තමයි මේක සැරේ ඉවරයි. දුවන්න ගත්තොත් යකත් එක තමයි දුවන්නේ. ඒක නිසා අපිට ඒකට අවශ්‍ය කරන වීරත්වය ලබලා දෙන්නේ වීරයයිසිතකේ. මේක උඹ කරපම් මේක හරියනවා කියන හැඟීම දෙන්නේ සද්ධාචයිතකේ. සතියෙන් කරන්නේ මූණ දැම්මොත් කවදාකවත් ඒකට බෑ. අපි මායා කරන්න බෑ. හරි හරි වැරදි හරි ඒකට කෙලිම මුණ දාන එකයි. කියන්නේ මේ මනස අවසාන නිගමනයක් කරලා තියෙනවා කෙලේ රජා අලියා. හැබැයි සතිය තියෙන තාක්. බුදුරජාණන්සේ සඳහන් කරනවා ඇටාගේ ගෙල වගේ කියලා සතිය. ඇටාගේ ගෙල මෙහෙම හරවන්න බෑ. උරටත් බෑ. මොනරට 180ක් හරවන්න පුළුවන්. පරිගයට 180ක් හරවන්න පුළුවන්. ඇටාට බෑ. ඒ නිසා ඇටා මූල දැම්මනම් කඳයි ඔළුවයි ලයින්මයි. ඒ නිසා ඇටාට මෙහෙම මෙහෙම කරන්න බෑ. ඌ මෙහෙම මෙහෙම තමයි කියන්නේ. බුදුරජාණන්සේ කවදාකවත් අත්විලෝකණය මිසක මෙහෙම බලන්නේ නැහැ කියන එක ළමට ඒක පු탁 යන ගතිය. උනාචික හැරනවනම් මුළු ඇඟත් එක්ක හැරෙන්නේ. ඇත්තත් ඒ. නිසා ඇට හරි තෙදයි. ඒ නිසා සිංහයාට මුණ දානකොට ඇත හැරුණන ඌ මුළු ඇඟම තමයි හැරෙන්නේ. අපේ ඔළුව එක ඇලයින්මන්ට් එක කඳ එක ඇලයි. ඒකනේ මහසෝනයි කතාවම එකපාරක් කිව්වේ. මං කියවනේ දෙකපාර. ජයසේන ජයසේනයි මහතෝ මහසෝනයි දෙන්න ෆයිට් එකක් තිබිලා තියෙනවානේ ඔය මේ මට රහිස්ථානේ නම මතක නැහැ. ඊට පස්සේ මේ ජයසේන ගැහුවලු බම්බයක් විතර කරලා මහසෝනට ගහපුවාම මහසෝනගේ බෙල්ල ගලවලා බම්බ හතක් පිසුණා. ඊට පස්සේ ඒත් එක්කම හිතනලු ඒ උනට මේ රණ්ඩු කෙරුවට මේකයි බෙල්ල ගලවලා ගහන්න යන තරම් මං හිතුවේ නෑ වැදුන වැදිල්ලට බෙල්ල ගියා. කරන්න දෙයක් නෑ. ඒක අනුකම්පාවක් ආවා. ඒත් මහතනගේ කඳ හිටගෙන තියෙනවා. ඉතින් ළඟ හිටපු බලහික් ඉන්න දැක්ක බෙල්ල කඩලා ගෙන්නලා තිබ්බා. හැබැයි වැරදිලා තියලා තියෙන්නේ ඔළුව පිටිපසට. එතන දැන් මහතෝනගේ රූපේ අඳින්නේ බලස් ඔළුව පිටිපසට තිබ්බේ. ඉතින් ඒකට මිනිහා ඉස්සරහට එනවා වගේ පේනකොට පේන්නේ ඔළුව පිටිපසෙන් දකින්නකොටම බය වෙනවා. අපිටත් ඒ වගේ පොඩි ඇලයින්මන්ට් අප්සෙට් එකක් තියෙනවා. අපේ හිත යොදන දැන් නෙවෙයි කය වැඩ කරන්නේ. ඒක හොඳට බලන් උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි හිත යොදලා කරන එකක් කෙරෙන මේක දැනගත්තට පස්සේ පේනවා ඉතින් මේ අවුල වෙන්නේ නැතුව කොහොමද කියලා. කතාගේ වගේ අපේ කඳයි හිත ඔළුවයි. ඇප් කියලා කියලා කියන්නේ හත්ති ජීවන් කියලා. හත්ති ජීව ඇලයින්මන්ට් එකට ආපු ගම අපි කරන දේ දන්නව, දන්න දේ කරනවා. යථා යථාවාදී තථාකාරී යථා යථාවාදී තථාකාරී කරන දේ කියනවා, කියන දේ කරනවා. දැන් නැහැ. ඒ චපලකම තියෙන සකල් සතියට ඉඳ නැහැ. ඒ නිසා අපිට ඉස්ලාම තේරුම් ගන්න චපලකම අපිට තියෙනවා. චපලකම චපලකම වශයෙන් දැක්කන්ට ලැබේවා කියනකොට අර ඇලයින්මන්ට් එකේ. බෙල්ලයි, බෙල්ලෙන් ඔළුවයි කඳයි ඇලයින් කරලා දෙනවා. ඊට පස්සේ ආයෙ ආයෙ වැටෙන්න බෑ. ඇද වුණොත් ගියා. ඒ නිසා අපි සත්‍යයෙන් කරලා තියෙන්නේ මේ ඇලයින්මන්ට් එක කරන් දෙන එක තමයි. එතකොට හැබැයි වැඩ ගන්න අඩුයි. දැන් ඇතාගේ බෙල්ල හරවන්න බැරි නිසා ඇත හැරෙන්නේ බොහොම හිමිට. බැහැරුණාට පස්සේ හරි ෆර්ම් ඇන්ඩ් ස්ටෙඩි. ඊට පස්සේ සිංහට පයි. ඒ නිසා දුකක් ආපු වෙලාවට කනගාටුවක් විශේෂයෙන් භාවනාවේදී ඔය නිබ්බිදා වෙන වෙලාවදී يعني භාවනා එපා වෙන වෙලාවේදී ඒ වෙලාවේදී ඔය alignment එක අප්සෙට් කියලා තියෙන්නේ ඒක කරන්න ඕනේ මට දැන් නිබ්බිදාව තියෙන බව මෙනෙහි කරන්න තරම් ඒ ආපු නිබ්බිදාට මුණ දෙන්න පුළුවන් වුණොත් ඒක නිකන් වොලටයිල් දෙයක් ඒක එච්චර හානි කරන්න බෑ නමුත් ඒක මෙනෙහි නොවන තාක්කල් දිගටම භාවනා ජීවිතේ කියන්නේ ගුරුවරයෙක් එපා වෙනවා භාවනා ක්‍රමෙත් එපා වෙනවා ඔක්කොම එපා වෙනවා නමුත් යම් වෙලාවක මෙනෙහි කළ එක දැනගත්ත ගමන් විශාල අවබෝධයක් ඇති වෙනවා අපේ ජීවිතේ wrong alignment එක අත alignment එක හදාගත්තා. wheel alignment එක. ඒක වෙන කෙනෙකුට කරන්න. කෙරුවට yaadෙන්න. තමන්ම දැකලා තමන් alignment එක හදාගත්තොත් ඒක මම දන්නේ ඒක හරිය මේ යෝග ජීවිතයකට පැවිදි ජීවිතයකටත් වැඩිය යෝග ජීවිතේදී අපි මේ කරන්නේ එකක් කෙරෙන්නේ එකක්. ඒ දේ දිහා බලනකොට නිකන් මේ ආවේශයක වැඩ කරනවා වගේ බීලමත් වෙලා ඉන්නවා වගේ තමයි හුඟක් වෙලාට අපි වැඩ කරන්නේ. ඒක දැක්කත් දවසේ හිතෙනවා ආයෙ වෙනම මේ චිත්‍රපටි හදලා වීඩියෝ ෆිල්ම් හදලා ටෙලි ඩ්‍රාමා බලන්න දෙයක් නෑ අපේ දිහාම හැරිලා බලන්න පුළුවන්කමක් තියෙනවා නම් මොනවාක්වත් පිටුපර ගෙවන්න දෙයක් නෑ එච්චර හොඳ එඩිෂන් එකක් එච්චර හොඳ ෆිල්මින් එකක් එච්චර හොඳ ඔරිජිනල් ෂොට්ස් කොහයක්වත් නෑ හැබැයි ඒක තමයි අන්තිමටම අපි දකින්නේ මොකද අනුන්ගේ පසවල් බල බලාම ජීවත් වෙලා තියෙන්නේ අනුන්ගේ දේවල් බලනම තමන් එක බලන්න වෙලාවක් ඒ නිසා අපි පත්තර බලන තාක් රේඩියෝ අහන තාක් ටෙලිවිෂන් බලන තාක් දැන් බත් කනකොට ටෙලිවිෂන් බල බල කතා කර කර ඉන්නකොට හිතන්න මොන තරම් අවුලක් මොන තරම් මේ බත් ටික බඩට යamak නෙමෙයි සිද්ධ වෙන්නේ ඉස්පොල් යනවා වගේ වැඩක් නෙවෙයි තියෙන්නේ නැත්නම් අපි හිතන්නේ නිකන් රිලැක්ස් එකේ කරනවා නම් මේ දෙක තුනම එකට කරන්න පුළුවන් නම් දක්ෂයි. ඉතින් දැන දැන අනන එක තමයි කරන්නේ. one thing at a time and that done well කියලා එකක් හරියට කරන්න පටන් ගන්නකොට ඒක ඔය තරම් සිලිලාරයක් වෙන්නන්නේ නැහැ. මොකද ඒ කවදා රිපකෂන් සිතුරු කරන්නේ. ඒක එතන ඉවරයි ෂුවර් ඉවරයි. ඒකයි පොඩි දරුවන්ගේ වැඩවල තියෙන්නේ උන්නේ එකයි එක. අපිට බෑ අපි හිතනවා මහදී අර ශිෂ්‍යන අය බයිසිකලෙක පදිනවා වගේ තල්ලු කරගෙන දුවනවා නගින්න ගියාම කියනවා පිස්සු කතා කරන මේ නගින්න ගියා වෙලා යනවනේ ඒ නිසා මේ තල්ලු කරන තුනයි කියලා ඉතින් අර අවබෝධ කරගන්න දිකට පේන්න තියෙන්නේ ආ හොඳයි හොඳයි ඉතින් ඒක තරම් හොඳයි ඉතින් සත්‍ය පිහිටේකට පස්ස තමයි මේ ජීවිතේ දුක වුණාට ඒකේ තියෙන ජෝක් එක මුළු ජීවිතේ පුරාම පුදුමාකාර විහිළුවක් දුවන්නේ ඉතින් ගාන්ධිතුමා කියලා කියනවා මෙච්චර දුක් සහිත ලෝකේ ඇද වෙන්නේ නැතුව පෙරලෙන්නේ නැතුව තියෙන්නේ හාස්‍ය නිසායි ඒ හාසිය අපි මේක දකින දවසේ හිතනවා බුදුහාමුදුර අපිට පුරුෂ ධම්ම සාර්ථි ගුණයක් වශයෙන් අපේ චරිත වෙනස් කරන්නේ අවුරුදු 2500ට එහා ඉඳගෙන. ඇතැම් 2000 ගානකට තියෙන කන්නාඩි විතරක් මුණට අරනවා සතිය කියන ඕන්න බලාගන්නේ. එදත් බුදුබණ එච්චරයි අදත් බුදුබණ එච්චරයි ක්‍රියාවට නැංගුවොත් බුදුහාමුදුර ඉස්සරහින් වගේ කරන්නේ. ඉතින් මම මේ වැඩියෙන් අවධානය කරන්නේ මේ විදිහට දැනගත යුතු ධර්ම වල ඉස්සරලාමත් නැදත් අදක් කියන තුන් පොළේදිම සතිය තියෙනවා නම් හරි බුදුම මේ නිවිලි ආජ ගතියක් ඔඩුවයි කඳයි ලයින් වෙන ගතියක් එන්න පටන් ඒකට එතකොට නිකන් ඇඟට උනවා. ඒ මොකද එත්තකම්ම මේක රෝන් ඇලයින්මන්ට් දුවලන්නේ කිව්වේ. ඒකට එනකොට හරිය පහසුවට එන්න පටන් අර ගන්නවා. මේ කරෙක්ට් ඇලයින්මන්ට් එක ආපු දාලා. කොච්චර කන්නාඩිය ફોකස් කරන්න පුළුවන් නම් අපිට හරියටම අපේ ප්‍රතිබිම්බේ පේන ගානට ඒක ජිනස් වාතාපතක්. ඒක කවදාකවත් බැලුව අපේ ඇලයින්මන්ට් එක අපිට අර ගන්න අපි ඇලයින් කරන්නේ මේක ලොකුවට එක්ක පුංචි කරලා. එතන අපි මේ රෝන් නෝෂන් එක දුවයි. ඉතින් මේක මේ දිව්‍යනාංශයේගේ ප්‍රිසිෂන් එකේ පොඩි අප්සෙට් එකක් තියෙනවා. මම කතා දිව්‍යනාංශයේ ප්‍රිසිෂන් එකේ පොඩි අප්සෙට් එකක් තියෙනවා. එකම එක එක්කත් මේ ලෝකේ මවන්න බැරිලා තියෙනවා කියන්නේ ස්වස්ත දිව්‍යනාංශය. අහෝ නිර්මාණ කෞශල්‍යයන් යේන ලෝකං විනිර්මිතං జగත්‍යස්මෙන් සුයි කුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්යති. මෙච්චර සත්තු මෙව මෙච්චර මිනිසුම එකම නිරෝගී මිනිහෙක් මවන්න බැරිලා තියෙනවා. ඉතින් කියනවා මව්ගේ ගා ලෙඩෙක් වෙන්න ඕනේ. උගේ දායකට මවලා තියෙන්නේ. ඒක එක එකටවත් ඇලයින්මන්ට් හරියට කියලා මවලා. ඉස්ලාම ඇලයින්මන්ට් හදාගත්තේ බුදුහාමුදුරුවෝ ඊට පස්සේ නෑ. වෙන්න බෑ මේක මැවීමක් වෙන්න බෑ. ඇලයින්මන්ට් හදන්න පුළුවන්. හදුවට පස්සේ මව්ගේ කරට එහාය. ඇලයින්මන්ට් හදපු එක නා ඔය ලෝකෙම මව්ගේ කරට එහාය යනවා. මොකද ඇලයින්මන්ට් කප්පෝ. ඊට පස්සේ තව කෙනෙකුට හදන්න පුළුවන්. ඊට පස්සේ නම් උනාචිගේ මේක කදාකවත් මේ ඔය කියන මැවුම් කරන සුප්‍රීම් බීන් කෙනෙක් ඉන්න බෑ. එයාගේ ඇලයින්මන්ට් අප්සෙට්. මොකද මුළු නිර්මාණයම ඇලයින්මන්ට් අප්සෙට්. හැබැයි ඒක alignment අප්සෙට් බව දැනගත්ත එකට alignment එක හදතැයි. හදපු එක නම් නිර්මාණ ඉක්ම. නිර්මාත්‍ර ඉක්ම. තීන්චාර සතිය කරලා දෙන මේ පුංචි නමුත් දුර්ගිකයන් වැඩපිළිවෙල ඒනේ හරි අමාරුයි මේ පෞද්ගලිකත්වයෙන් හිතන්නේ ඒ තරම්ම විශ්වගත වැඩක් තියෙනවා. ඒ නිසා නැති නැතුණත් නැගිටිනු වැටි වැටි නැගිටිනු නැග නැග යම ජීවනයේ කියලා සතිය සම්බන්ධ වෙන කොච්චර වෙන ප්‍රශ්නයක්. ඒකට තියෙන සතියක් දෙකක් යනවා හැබැයි. <laughs> ඈ කියන්නේ අඩුම බුදුහාමර කියන අඩුම සතියක් යනවායි කියලා සතිපට්ඨාන සූත්‍රය කියන්නේ අඩුම සතියක් යනවායි. මේ බෝධිරාජ සූත්‍රය කියන උදේ දැනගත්තොත් හන්දෑ පුළුවන් කියලා ස්ටෑන්ඩඩ් දීලා තියෙන අවුරුදු 7ක් හෝ එක සතියක් යනවා. ඒකයි භාවනා මධ්‍යස්ථාන වල මේ සතියේ වැඩ පිළිවෙල දාලා තියෙන්නේ අඩුම ඒක අර ළඟදී අර මේකත් කියලා තිබුණා කොහොමද මම දැන් හිතලා ගත්ත එකක්ද දන්නේ නැහැ. කැනඩියන් බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් එකක රිසර්ච් එකකට යම් කිසි කෙනෙකුට සතිය පිහිටුවේ මයින්ඩ්ෆුල්නස් කියන එක එයාගේ නාහක කෙනෙකුට ඒක ඒ software එකේ computer එකට දාලා දෙන්න. ඒ අදහස මතුකරන අඩුම ගන්න කාලය වල බලන්න. ඒකලු කියලා තියෙන්නේ දවස් 10ක් නැත්නම් සතියක් ඒ සඳහාම ගත කරොත් ඒ පුද්ගලයාට සත්‍යලා අදහසක් ගන්න පුළුවන්. දැන් මට සත්‍ය පිටවන්න පුළුවන්. මේක තමයි සත්‍යය කියලා කියන්නේ. මේක තමයි මට මෙතෙක් කල් නොතිබුණේ කියලා තමන් ළඟ තිබුණ අර නැති හැකි සංඥාවක් එන්න ගන්න. ඒ වගේ සිෂන් තුනක් විතර කරනකොට ඒ පුද්ගලයාගේ වෙනස් වීම චර්යාවේ හෝ ස්නායු පද්ධතිය වෙනස් වීම පටන් ගන්නවා. ඉතින් දලලමෙන් අහලා තියෙනවා මේකේ කැපිපේන වෙනසක් ඇති කරගන්න ඇය 10000 පන්නලා භාවනා කරනකොට නම් ෂුවර් කියලා. වෙස්ටිකේ බලන්නේ අඩුම කොච්චරද කියලා සතියේට සතියක් දෙකක් යනවා. ඒකයි මේ අපි මේ එක තැනකට වැටිගෙන දෙමව්පිය අතහැරගෙන නෑදේ අතහරන වස්තු අතහැරගෙන ගිවි ගිවි ඉන්නේ කොහොම හරි මේක අපි ඉන්ස්ටෝල් කරගත්තොත් නැත්නම් මේ software එක දාගත්තොත් ඊට පස්සේ දිගට මේක මේකේ වගකීම කරගෙන යනවා. අනාත්මයි.